අද ගොඩක් කලාවට විවිධාකාර මතින් මතාන්තර අදහස් මේ දහම නාමයෙන් ඉස්මතුවීම් පවතින යුගයක පිවිතුරු පිරිසිදු නිර්මලයි බුද්ධ වචනය අපට කතා කරන්න ලැබීමත් ඒ උතුම් බුද්ධ වචනය අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ගැනීමත් අපි තුල ලබපු වටිනා අවස්ථාවක් ඒ වගේම භාග්‍යවන්ත අවස්ථාවක් ඉතින් ඒක නිසා අපි මේ ගැන සන්තෝෂයට සතුටටපත් වෙන්නට ඕන මේ ලැබපු උතුම් අවස්ථාව පිළිබඳව. ඉතින් මේ උදා කරගත් අවස්ථාව තුළ අපේ ජීවිත තුළට තථාගතයන් වහන්සේ වදාළ සැබෑ බුද්ධ වචනය ශ්‍රවණය කරමින් ඒ දහම ගලප ගනිමින් නිවීම කරා ජීවිතය යොමු කරගන්නට ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවීම කරා ජීවිතය යොමු කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. එහෙම නොවුනොත් අපට ලැබුණ මේ උතුම් අවස්ථාව මගහැරිලා අපට ආයි කවදා හෝ කොතනක මේක ලැබෙයිද කියලා අපට කියන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අද දවසේදී මම මේ පින්වත්වන්ට දේශනා කරන්න අදහස් කරේ අපි සමහර වෙලට අහපු නැති දේශනාවක් වෙන්නට පුළුවන්. මේ බුද්ධ දේශනාව තුළ ඇත්තටම දහම් කරුණු අර්ථකථනයක් නෙමෙයි ගොඩක් වෙලාවට සිදුවන්නේ. මේ තුල පැහැදිලි කරන්නේ අනාගතයේ නැත්තම් බුදුරන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ පැහැදිලි කරේ මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්නට හේතු වන කාරණා සද්ධර්මයේ කතා නොවෙන්නට හේතු වන කාරණා ධර්මයේ නාමයෙන් දේවල් මතුවෙන්න හේතු වන කාරණා පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී පැහැදිලි කරන්නට දෙන්නේ ඉස්මතු කරන්නට දෙන්නේ මේ දේශනාව තියෙන සංයුක්ත නිකාය නිදාන සංයුක්තයේ කස්සප සංයුක්තයේ තුල සංයුත්තනිකාය දෙකේ කස්සප සංයුත්තේ මේකේ නම තමයි සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය. සද්ධර්මයේ වගේ ඇති වෙන ප්‍රතිරූප පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී පැහැදිලි කරලා පෙන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අතර සාකච්ඡාවක් තමයි මෙතන පවතින්නේ. මාකෂ මහරතන් වහන්සේ බුදුරණවහන්සේ ළඟට ඇවිදilla වන්දනා කරලා එකත් පසු වෙදලා බුදුරණවහන්සේගෙන් මෙන්න මේ විදිහට මාකෂ මහරතන් වහන්සේ අහනවා කෝනුකෝ බන්තේ කෝ හේතු කෝ පච්චයෝ යේන පුබ්බේ අපතරාණිකේව සික්ඛාපදානි පහේසුම් බහුතරාචි භික්ඛු අඤ්ඤාය සම්ඨහින්සු කෝපන කෝපන බන්තේ හේතු කෝපච්චයෝ ඉහේනන්තරෙහි බහුතරාණිකයෝ සික්ඛාපදානි අපතරා බික්කු අඤ්ඤාය සන්ටහ හන්ති කියලා මහකශ්‍යප මහරතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට උත්තර දෙනවා මේ මහකශ්‍යප මහරතන් වහන්සේ අහන්නේ මොකද්ද? කුමක්ද ස්වාමීනි හේතුව කුමක්ද ප්‍රත්‍ය කලින් එකන මේ කලින් මේක පැහැදිලි කරන්න බුදුරණන් ජීවමාන ඉද්දිම තට දැ මේ අවස්ථාවට කලින් කියලකයි මේ අදහස් කරන්න ස්වාමිනි කලින් සික්ෂාපද බොහොම පොඩ්ඩයි තිබුණි නමුත් බොහෝ භික්‍ෂූන් අරහත්තයට පත් වුණා එතකොට ඒකට හේතුව කුමක්ද ඒවගේම දැන් බොහෝ ශික්ෂාපද තියෙනවා නමුත් භික්‍ෂූන් අරහත්තයට පත්වන්නේ ඉතා මල්ප්‍රමාණය මේකට හේතුව ප්‍රත්තිමකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මහා කශ්‍යප මහරහතන් වහන්සේ අහනවා. එතකොට බලන්න මේ ප්‍රශ්නේ තියෙන කාරණාව හොඳට බලන්න සිහියට ගන්න. කලින් තිබුණා ශික්ෂාපද අඩුයි. නමුත් බොහෝ පිරිසක් අරහත්ත්වයටපත් වුණා. දැන් ශික්ෂාපද වැඩි. නමුත් අරහත්ත්වයටපත් වෙන්න පිරිස අඩුයි. දැන් සාමාන්‍ය හික්මන ස්වභාවය වැඩි වුණාම අරහත්ත්වයටපත් වෙන ප්‍රමාණය වැඩි වෙන්නට ඕනත් නමුත් අරහත්ත්වයටපත් වෙන ප්‍රමාණය අඩුයි. මේකට හේතුව මොකක්ද කියලා බුදුරණාහිසිංහ අහනවා. බුදුරණවහන්සේ උත්තර දෙනවා ඒවන් හේතන් කස්සප හෝති සත්තේසු හායමානීසු සද්ධම්මේ අන්තර 10 10 මානී බහුතරාණි කියෝ සික්ඛාපදානි හොಂತಿ අපතරාච බික්ඛු අඤ්ඤාය සාණ්ඨහන්ති සෝ මේ කස්සප මේ සත්‍යයන් හාන වෙලා කියන්නේ මේ සත්‍යයන් පිරිහීමෙන් යුක්තයි ඒ වගේම ධර්මයන් අතුරුදහන් වීමෙන් යුක්තයි ඒ නිසා කියනවා බොහෝ ශික්ෂා පදත් පැනවෙන්නේ භික්ෂූන් අඩුවෙන් නිවීම ඇති කරගන්නේ. එතකොට කුමක්ද හේතු වන්නේ මේ ධර්මය අතුරුදහන් නැත්නම් මේ ශික්ෂා වැඩි වෙලා අවබෝධ කරගන්න අය රහත් වෙන අය අඩු වෙන්න හේතු වන්නේ ඒ වගේම ශික්ෂා අඩු කාලේ අරහත්ත්වයටපත් වෙන අය වැඩි වන්නත් හේතු වන්නේ කුමක්ද? දැන් මේ කාලේ අවබෝධ කරන අය අඩු වන්නේ ශික්ෂා මේ සත්වයන්ගේ හානියක්, يعني පිරිහීමක් වෙ තියෙන්නේ. ඒ ඒත් එක්කම සද්ධර්මයේ අතුරුදහන් වීමකුයි තියෙන්නේ. මෙන්න මේ නිසයි කියනවා මෙහෙම සිදුවන්නේ. එතකොට මේ මේක කියන්නේ කොයි කාලෙද බුදුරණවහන්සේ වැඩ සිටපු කාලෙමයි. බුදුරණවහන්සේ වැඩ සිටපු කාලෙම තමයි මේ කාරණාව කියන්නේ. සත්‍යයන් මනුස්සයන්ගේ පිරිහෙන්න පිරිහෙන්න ඒ කියන්නේ පිරිහෙනවා කියලා කියන්නේ මේ නුවණ අඩු වෙනවා. හිතන්න පුළුවන් ක්‍රමය, හිතන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. මේක අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ? ධර්මයේ අතුරුදහන් වෙනවා. ධර්මයේ කියලා කියන්නේ බාහිර වචන ටිකක් නෙමෙයිනේ. ධර්මයේ කියලා කියන්නේ ඒ ධහම වටහා ගැනීමත් එක්ක තමයි සැබෑම ධහම ඉස්මතු වෙන්නේ. ඒ ධහම අවබෝධ කර ගැනීමත් එක්ක. එතකොට ධර්මයේ අතුරුදහන් වෙනවා කියලා කියන්නේ මේ ධර්මයේ නිවැරදිව කතා නොවීමත් එක්ක නිවැරදිව ඒක වටහා නොගැනීමත් එක්ක විවිධාකාර අදහස් මතවාද ඇතිවීම. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මේ පිරිහිච්ච සත්වයන්ට පිරිහිච්ච මිනිසුන්ට පිරිහීම වළක්වන්නට පිරිහෙන ස්වභාවය ඉක්මවන්නට ශික්ෂාව වැඩිපුර පනවන්න වෙනවා. එතකොට ශික්ෂා පැනෙවේ කුමන් නිසාද? මිනිස්සයා පිරිහෙන නිසා තමයි ශික්ෂාව පැනෙවේ. මිනිස්සයාගේ පිරිහීම නිසා ශික්ෂාව පැනෙවුවා. නමුත් අර ඒ ශික්ෂාව නිසා හරි පොඩි පිරිසක් තමයි අවබෝධ කරා යන්නේ ධර්මයේ තේරුම් ගන්න පහසු ගන්න. දෘෂ්ටි වලට යන්නේ නැතුව. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අසප මේ සද්ධර්මය අතුරුදහන් යම් කිසි විදිහකට සද්ධර්ම අතුරුදහන් වෙනවද මෙන්න එහෙමයි ධර්මය අතුරුදහන් වෙන්නේ සද්ධම්මාස අන්තරදහනං හෝති යාවන් යාවන සද්ධම්මං පතිරූපකං ලෝකේ උපජ්ජති අසප මේ සද්ධර්ම අතුරුදහන් වෙන්නේ නැහැ සද්ධර්ම වගේ දෙයක් මේ ලෝකේ උපදිනකම් එතකොට සද්ධර්ම අතුරුදහන් වෙන්නේ කොයි තැනදීද සද්ධර්ම වගේ දෙයක් මේ ලෝකේ ඉපදීමත් එක්ක තමයි සද්ධර්ම අතුරුදහන් වෙන්නේ එතකොට කෝ කස්සප සද්ධම්ම ප්‍රතිරූපකම් ලෝකේ උපජ්ජති අත සද්ධම්මස්ස අන්තරදානං හෝති. කස්සප යම් කිසි විදියකටද මේ සද්ධර්ම වගේ දෙයක් මේ ලෝකේ උපදින්නේ අන්න එදාට සද්ධර්මය අතුරුදහන් වෙනවා. සේතාපි කස්සප හරියට කස්ස මෙන්න මේ වගේ මේ රත්තරන් කියන දේ අතුරුදහන් වෙන්නේ නැහැ රත්තරන් වගේ දෙයක් මතු වෙනකම් යම් කාලයක මේ රත්තරන් වගේ දෙයක් රත්තරන් ජාත රූපකයක් ප්‍රතිරූපකයක් මතු වෙනවද අන්න එදාට මොකද වෙන්නේ? රත්තරන් අතුරුදහන් වෙනවා. අන්න ඒ වගේ තමයි කස්සප මේ ධර්මයේ වගේ දෙයක් මේ ලෝකෙ මතු වෙනවද? අන්න එදාට ධර්මයේ අතුරුදහන් වෙනවා. එතකොට ලෝකයේ ධර්මයේ වගේ දෙයක් මතු වෙන්නේ කුමක් නිසාද? මිනිසයාගේ ආන භාගයේ ස්වභාවය නිසා, පිරිහීම නිසා, පිරිහිච්ච නිසා දහම වටහා ගන්න බැරිකමත් එක්ක දහම වගේ දෙයක් මතු වෙනවා. මේ මතුවීමත් එක්ක ධර්මය අතුරුදහන් වෙලා යනවා. එතකොට දැන් මෙතන උදාහරණ දෙන්නවා මොකද්ද මේ හතරක් වගේ දෙයක් මතු වෙනවා වගේ. දැන් බලන්න සාමාන්‍යයෙන් හතරනොයි හතරක් වගේ දෙයකුයි දැක්කට පස්සේ පේන්න තිබ්බට පස්සේ ඒ දෙකෙන් හතරක් කුමක්ද කියලා වටහා ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. එතකොට හතරන් වල තියෙන අගය නැත්නම් හතරන් කියන්නේ මොකද්ද කියන කාරණාව අතුරුදහන් වෙන හතරන් වගේ දේවල් මතුවෙන නිසා. හැබැයි හතරන් හරියටම දන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් හතරන් මොකද්ද හතරන් වගේ මතුවෙච්ච දේ මොකද්ද කියන එක. අන්න වගේ තමයි පින්නතුනේ ධර්මයේ අතුරුදහන් වෙන්නේ ධර්මයේ වගේ දෙයක් මතුවෙනකොට. එතකොට ධර්මයේ වගේ දෙයක් මතුවනාට පස්සේ ධර්මයයි ධර්මයේ වගේ දෙයයි එකම විදියට තියෙන්නේ. කිසි වෙනස හොයාගන්න මාරුයි. වෙනස හොයාගන්න පුළුවන් කාටද? අර හතරක් දන්න කෙනා වගේ මේ ධර්මය හරියටම වටහා ගන්න දන්න කෙනාට තමයි අර ධර්මය ධර්මයේ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නකෝ කස්සව පඨවි ධාතු සද්දම්මං අන්තර දහපේති න ආපෝ ධාතු සද්දම්මං අන්තර දහපේති න තේජෝ ධාතු සද්දම්මං අන්තර දහපේති න වායෝ ධාතු සද්දම්මං අන්තර දහපේති අතකෝ ඉදේවතේ උපජ්ජන්ති මෝග පුරිසා යේ ඉමං සද්දම්මං අන්තර දහපේන්ති කස්සප මේ පඨවි ධාතුවට ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට මේ ධර්මය අතෝදහම් කරන්න බෑ එහෙම අතෝදහම් වෙන්නේ නැහැ නමුත් මේ ශාසනයේම උපදින මෝග පුරුෂයා මේ ශාසනය තුළම ඉන්න මෝගේ පුරුෂයා තමයි මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ. එතකොට බලන්නේ නම් සද්ධර්ම අතුරුදහන් වෙන්නේ කොතනදීද? බාහිර දෙයක් බාහිර පට ව්‍යාපෝ තේජෝ වායෝ හරි බාහිර දේවල් විනාශයටපත් වීමත් එක නෙමේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ. සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ මේ මෝග පුරුෂයන් ඉපදීමත් එක්ක ඒ මෝග පුරුෂයන් ගේ අදහස් මතවාද අන්නේවත් එක තමයි මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා හරියට මෙන්න මේ වගේ. සේතාපි කස්සප නාවා ආදි කෙනේව ඔපිවල ඔපිලවන්ති. ඔපිලවති. නකෝ කස්සපේවං සත්තමස අන්තරදහානං හෝති. කස්සප හරියට මෙන්න මේ වගේ මේ බඩු පටවගත්ත නැවක් බඩු වැඩි වුණාම ගිලිනවා වගේ කස්සප මේ ශාසනයත් අන්න ඒ වගේම තමයි. එතකොට ශාසනය තුලත් පිරිසත් වැඩිවීම විතරක්ම නෙමෙයි ඒ විවිධ පරියාන්ති. ඒ කියන්නේ විවිධ අර්ථකථන. නිවැරදි දේශනාව නැති නිසා විවිධ අර්ථකථන ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? මේ සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. අර නැවගිල්ල යනවා වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ මේ මෙහෙම කාරණා ටිකක් පැහැදිලි කරනවා පංචකෝ මේ පංචකෝ මේ කස්සප කස්සපී මෙන්න මේ කරුණු පහ නිසා මේ කරුණු පහ නිසා තමයි මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ කොමක් නිසාද ඉදකස්සව බික්කු බික්කුණියෝ උපාසකා උපාසිකා උපාසකයෝ උපාසිකායෝ සත්තරි අගාරෝ විහෙරන්තා මේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන මෙන්න මේ කවුරු හරි ශාස්ත්‍රණ වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යුක්තව යටහත් පැවතුන් නැතුව අපතිස්සා කියන්නේ බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැතුව යටහත් පැවතුමක් නැතුව අගෞරවයෙන් යුක්තව වාසය කරනවා නම් මෙන්න මේක සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ධම්මේ අගාරව විහෙරಂತಿ අපතිස්සා ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතුව ඒ වගේම ධර්මයටත් පහත්කම නැතුව වාසය කරනවා නම් මෙන්න මේකත් ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. සංඝේ අගාරව විහෙරಂತಿ අපතිස්සා සංඝයා වහන්සේලා තම සංඝරත්නය කෙරෙහි ගෞරවයකින් තොරව වාසය කරනවා නම් ඒ වගේම සංඝරත්නය කෙරෙහි නැතත් පැතුම්කමකින් තොරව වාසය කරනවා මෙන්න මේක ධර්මය අතුදහමෙන්ද හේතු වෙනවා. ඒතකොට මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මය කියන්නේ සංගය කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුමෙන් පිට වෙච්ච සත්‍ය ධර්මයේ සංගය කියලා කියන්නේ මඟපලලාභී උත්තමයන් වහන්සේලා. ඊළඟට තමයි සික්ඛාය අගාරව විහෙරන්ති අපවතිස්සා. ඒ වගේ අනිත් එක තමයි මේ ශික්ෂාව. බුදුරජාණන් වහන්සේ ඉක්මෙන්න ඕන කියලා පනපුදේ ගැන අගෞරවයෙන් යුක්තව අගෞරවයෙන් යුක්තව වාසය කරනවා. මෙන්න මේකත් මේ පිරිහෙන්නට හේතුවක් වෙනවා. සමාධිස්මින් අගාරවා විහෙරන්තං අපපතිස්ස. ඒ වගේම සමාධිය පිළිබඳව මේ කෙලෙස් දුරු කරන්නට හේතු වන චිත්ත ඒකාග්‍රතාවයන් පිළිබඳවත් අගෞරවයෙන් යුක්ත වාසික කරනවා නම් මෙන්න මේකත් හේතුවක් වෙනවා. මේ ධර්මයේ අතුරුදහන් වෙන්නට මේ කෝ කස්සප පංච ඔක්කොම නියම මෙන්න මේ කස්සප මෙන්න මේ කාරණා පහ ඇත්තට මෙන්න මේ කාරණා පහ එක්ක වාසය කරනවා නම් ඒ කියන්නේ මේ විදියට ගෞරවයෙන් තුරව වාසය කරනවා නම් අන්න යා සද්ධර්මයේ අසුර දහම් කරන්නට ඒ කාරණාව හේතු වෙනවා ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා පංචකෝ මේ කස්සප ධම්මා සද්ධම්මස්ස තිතියාය කස්සප මොකද්ද මේ සද්ධර්මයේ පැවැත්ම පිණිස හේතු වන කාරණා දැන් මුලින් පැහැදිලි කරා සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වන කාරණා දැන් පැහැදිලි කරනවා සද්ධර්මයේ පවතින්නට හේතු වන කාරණාව. සද්ධර්මයේ පවතින්නට හේතු වන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තව වාසය කිරීම. හේතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවැතුම් යුක්තව වාසය කිරීම. සංග්‍රහණය කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවැතුම් යුක්තව වාසය කිරීම. ඒ වගේම ශික්ෂාව කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවැතුම් යුක්තව වාසය කිරීම සමාධියට ගෞරවයෙන් යටහත් පැවැතුම් යුක්තව වාසය කිරීම. මෙන්න මේ කාරණා සද්ධර්මයේ පවතින්නට හේතු වන බව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට පින්වතුනි මේ හොඳට මතක තියාගන්නට ඕන කාරණාව තමයි මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ සද්ධර්මය අතුරුදහන් වෙන්නට හේතු වන ප්‍රධාන කාරණා හැටියට මනුස්සයාගේ පිරිහීමත් පිරිහීම නිසා මේ මනුස්සයා අර ධර්මයේ තේරුම් ගන්න යනකොට එයා විවිධාකාර අර්ථකථන පරියාය තියෙනකොට ධර්මයේ වගේ දේවල් මතුවෙනවා. මෙන්න මේක තමයි දහම අතුලහන් වෙන්න හේතු වන්නේ. එතකොට ඒ දහම නොහැදෙන නිසා මිනිස්යාගේ පිළිහිමත් එක්ක දහම වැටෙන්නේ නැති නිසා එයා තමන්ගේ අදහසක් ඉදිරිපත් කරගන්නවා මේ දහම තේරුම් ගන්න තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නේ කුමක් නිසාද බුදුරණවහන්සේ කෙරෙහි ගෞරවයක් නැහැ බුද්ධ වචනේ පිළිගැනීමක් නැහැ මොකපල්ලාවේ උත්මයන් ගැන ගෞරවයක් නැති නිසා තමයි ඒ විදිහට තමන්ගේ අර්ථකථනයක් එතෙන්ට යොමු කරන්නේ ඒ වගේම තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරපු හික්මන ප්‍රතිපදාව පිළිබඳවන් පැහැදීමක් නැහැ. බුදුරණන් වහන්සේ පුරුදු කරන්න කියපු වඩන්න කියපු සමාධි පිළිබඳවන් ශ්‍රද්ධාවක් පැහැදීමක් නැති එක. ඒ වගේම මේක සම්බන්ධයෙන් තවත් දේශනාවක මේ වගේම විස්තරයක් තියෙනවා. මේක තමයි ආනි සූත්‍රය. මේ ආනි සූත්‍රය තුලත් මේ වගේම කාරණාවක් පැහැදිලි කරනවා. මහණෙනි මම පෙර පෙර වූ සිද්ධියක් කියනවා. මොකද්ද මේ ආනක කියලා මිහිඟු පෙරයක් තිබ්බා. එන්න මේ ආනක කියන මිහිඟු පෙරය පැලුණහම මොකද වෙන්නේ පැරුණට පස්සේ පැවිච්ච තැනට ගහනවා ඇණයක් මෙන්න මේ විදිහට ආනක කියන මීගු බෙරේට ඇණයක් ගැහුවට පස්සේ ආය බැලනකොට ආය ඇණයක් ගහනවා එතකොට දැන් හරින් මිහිගු බෙරේ නැත්නම් ආනක කියන මිහිගු බෙරේ මිහිරි සත්‍යයක් එන්නේ දැන් පැලෙන්න පැලෙන්න ඇණ ගහනකොට මොකද වෙන්නේ මේ මිහිගු බෙරේ තියෙන ශබ්දය වැරදි විදිහට නැත්නම් බොල් හඬක් සැබෑ පිවිතුරු හඬක් ඇහෙන්නේ නැහැ නමුත් කලින් ඒ මිහිරු බිහිගු බෙරේ සද්දය අහපු නැති කෙනාට අර අවසානට ඇහෙන සද්දය තමයි මේක තමයි එහෙනම් සැබෑම මිහිගු බෙරේ කියලා හිතන්නේ කියලා අවසාන කට්ටිය තේරුම් ගන්න. අන්න ඒ වගේ තමයි මහණෙනි ඒව මේවකෝ භික්කවේ භවිස්සන්ති භික්කෝ අනාගත මද්ධාන යේතිය සුත්තන්තා අතහගත භාෂිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා සුඤ්ඤිත පටිසංයුත්තා තේසු භඤ්ඤමාණේසු න සුසු සම්තින සෝතං ඕදහිස්සන්ති න අඤ්ඤාය චිත්තං උපට්ඨ වේසන්ති නචේතේ ධම්මේ උග්ගහේතබ්බම් පරියාපරිතබ්බම් මඤ්ඤසන්ති මහණෙනි මෙන්න මේ වගේ තමයි අනාගතයේ භික්ෂුන් වහන්සේලා මේ ගැඹුරු තථාගත තථාගතයන් වහන්සේ වදාළ ඒ සූත්‍ර ධර්මයේ ගැඹුරු ධර්මයේ තථාගත භාසිත ගම්භීර ධර්මයේ ශුන්‍යතාපටිපද්ද ඒ ධර්මය අහන්න පෙළඹෙන්නේ නැහැ අහන්න යමු වෙන්නේ නැහැ ඒ වගේම කන් යොමු කරන්නේ නැහැ අහන්න. ඒක ඉගෙන ගන්නෙ නැහැ, දරා ගන්නෙ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ භික්ෂූන්ගේ පිරිහීම නිසා ඒ කියන්නේ වටහා ගැනීම ශක්තිය අඩු හාන භාගයකම යුක්ත නිසා තමයි මේ විදිහට වෙන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ විදිහට එහෙම ඉන්න භික්ෂූන් මොකද වෙන්නේ ඊට පස්සේ මෙන්න මේව අතහැරලා දාලා ඒ ඒ පනතේ සුත්තන්ත කවි කතා කාව්‍ය චිත්ත කර චිත්ත ව්‍යංජන බාහිරකා ශා วก භාසිතා තේසු භඤ්ඤමානසු සුසන්ති. දැන් මොකද කරන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයා ගැඹුරු ධහම අහන්න කැමති නැත නිසා ඒ ධහමෙන් පිටව විද්‍යට විස්තර වෙන බාහිරව විස්තර වෙන අර කවි කතා කාව්‍ය ඒ වගේම විවිධ විවිධ විසිතුරු අර්ථ මෙන්න මේවට යොමු වෙනවා කියනවා මෙන්න මෙව තමයි ඉගෙන ගන්න කියනවා මෙව ඉගෙනගෙන මේ අර්ථය තමයි භාවිතා කරන්න කියනවා ඊට පස්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට ඉගෙන ගන්න නිසා මේ ගැඹිර අර්ථ වැහිලා යනවා ඒ නිසා මහණෙනි තස්මාතිය බික්කවේ වංශික්ක දබ්බා යේතේ සුත්තන්තා සතාගත භාසිතා ගම්බිහිලා ගම්බිහිරත්තා ලෝකුත්තර සුනුත්ත පටිසංගුත්තා තේසු බඤ්ඤමානේසු සුස්සුසිසාම සෝතං ඔදහිසාම අඤ්ඤාචිත්තං උපට්ඨ බෙසාම තේච ධම්මේ උග්ගහේ තබ්බම් පරියාපණ තබ්බම් මහඤ්ඤස්සමාති එවං ඊවෝ බික්කවේ සික්ඛිතබ්බම් ඒ නිසා මහණෙනි මෙන්න මේ ගැඹුරු එවැගේම සුත්තතාගතයන් වහන්සේ දේශනා කරපු මේ දහම සුනිතා පටිපද්ද මේ දහම ශ්‍රවණය කරන්න. මේ ශ්‍රවණය කරලා මේක දරා ගන්න. මොකද හේතුව මේක වටහා ගන්න බැරි වුණත් අපි යම් කිසි දවසක හරි වටහා ගන්න තියෙන මේක. මොකද මේක වටහා ගන්න ටික ටික නුවණ වැඩෙනට ඕන. නුවණ වැඩිච්ච දවසේ තමයි මේක වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ උතුම් බුද්ධ භාෂ තමයි අපි හදාරන්නට ඕන නැත්තේ ඒක තමයි අපිට ධර්මය පවත්වන්නට හේතුවක් වෙන්නේ. ඒ වගේම අපි බුදුරන් වහන්සේ වදාළ ඒ උතුම් දේශනාව තුළ ඒ අර්ථය අපි නුවණත් එක්ක වටහා ගන්නට මහන්සි ගන්නට ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට අපිත් අර ධර්මයේ අතුරුදහන් වෙන විදිහේ නැත්තම් අර සද්ධර්ම වගේ දේවල් මතුවෙනකොට ඒවා ඔස්සේ අපි යනකොට ඇත්තටම අපි කාටවත් ඒක කියන්න බැහැ ධර්මයේ නෙවෙයි කියලා. මොකද සමහර කාරණා ඉස්මතු වෙනකොට ධර්මයේ වගේම එන්නේ. ධර්මයේ දන්න කෙනාට විතරයි මේක ධර්මයේ නෙවෙයි කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි සැබෑ දහම ඉගෙන ගන්නට ඕනේ. බුදුරණවහන්සේ පෙන්වා දුන්න දහම තමයි පින්වතුනි ආර්ය සත්‍ය ධර්මයේ ආර්ය සත්‍ය ධර්මයේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න දහම. එතකොට මේ ආර්ය සත්‍ය ධර්මයේ අපි හොඳට හදාරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරපු ආකාරයට අපි හදාරන්නට ඕනේ. බුදුරණවහන්සේ විස්තර කරපු විදිහට හදාරන්නට ඕනේ. එතකොට අපි ඒක තේරුම් ගන්න අපට වැටහෙන්නේ නැති වෙනකොට අපට තේරෙන භාෂාවකින් අපිට තේරෙන විදිහ අර්ථකථනයකින් විවිධ විදිහට විස්තර කරනකොට අපි එතෙන්දී යමු හොඳ නැහැ. මොකද අපට තේරෙන්නේ නැත්තේ ඇයි? අපට තේරෙන්නේ නැත්තේ අපි තුල හාන භාගයේ ස්වභාවය තියෙන නිසා. ඒ කියන්නේ අපට තාම නුවණ අඩුයි. නුවණ වැඩිලා නැහැ. දැන් බුදුරණවහන්සේම පැහැදිලි කරනවා. මිනිස්යන්ගේ මේ මේ හාන භාගයේ ස්වභාවය තමයි දහම අතුරු දහම් වෙන්නේ කියලා. එහෙනම් අපි මේක ඉගෙනගෙන මේක කෙරේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන දහම කෙරේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන අපි ටික ටික මේක තේරුම් ගන්න මහන්සි ගන්නට ඕනේ. අපිට සරලව පැහැදිලි කරලා දෙන එකකින් නැත්නම් විවිධ අර්ථකථන දෙන දෙයකින් අපි එතෙන්ට ගිහිල්ලා අපට අර සැබෑ දහම අපින් අතහැරලා යන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ සැබෑ දහම හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් බුදුරණවහන්සේ ආර්ය සත්‍ය තුලදී පැහැදිලි කරනවා පින්වතුනි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන තුමාර සත්‍යයන් අවබෝධ කරගන්න වැඩ පිළිවෙලා මෙන්න මේ අවබෝධ කරගන්න වැඩපිළිවෙල අනුව අපි හික්මිනට ඕනේ. මේ මෙතනදී අපි දුකත් කියන්නේ මොකද්ද? දුක හට ගන්නවා කියන්නේ කොහොමද? මඟ කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකද්ද කියන මෙන්න මේ කාරණා අපි වටහා ගන්නට ඕනේ. එහෙම වටහා ගන්නට යනකොට අපට දහමත් එක්ක යමු වෙනකොට අපි පෙළඹෙනවා නෝන තියෙන කෙනා මේ දුක හැදුනේ කොහොමද කියලා හොයන්නට. එහෙම හොයන්නට පෙළඹෙනකොට මේ බුදුරණවහන්සේ වෙනවා පටිච්චසමුප්පාද න්‍යාය ඉගෙන ගන්න වෙනවා. මේ පටිච්චසමුප්පාද න්‍යාය ඉගෙනගෙන ඉගෙනගෙන යනකොට පටිච්චසමුප්පාද න්‍යාය වැටහෙන විදිහට අපි චින්තනය හසුරුවනකොට ඒ චින්තනය තුලින් ගොඩනගී ප්‍රඥාවට පටිච්චසමුප්පාද න්‍යාය වැටහෙනකොට අන්න අපිට අහු වෙනවා දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගේ අඥානං කියන නිසා තමයි මෙන්න මේ දුක සකස් වෙන්නේ කියන එක අපට වැටහෙනවා. එතකොට මේ හේතුඵල න්‍යාය නැත්නම් මේ ආර්ය සත්‍ය අවබෝධ නොගැනීම නිසා මේ දුක සකස් වෙන්නේ කියලා වැටහෙනකොට ඔහු පුරුදු කරන ප්‍රතිපදාව තමයි මේ දුක අවබෝධයක් කරන යන ප්‍රතිපදාව. එහෙනම් දුක අවබෝධ කර යන ප්‍රතිපදාවෙන් මොකද වෙන්නේ? අර දුක සකස් වෙන එක නැති වෙලා යනවා. මෙන්න මේකයි දුක්ඛ නිරෝධය කියන එකත් ඔහු තේරුම් ගන්නවා. එතකොට පින්වතුනි බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේක තමයි මේ ලෝකේ පවතින දහම් න්‍යාය. බුදුරණවහන්සේ පච්චේ පච්චුපන සූත්‍රය පැහැදිලි කරනවා මේක දහම් නියාමයක්. ධම්මට්ටි ධම්ම නියාමත. මේක දහම් ස්වභාවයක්. එතකොට මෙන්න මේ දහම් ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම සුසීම සූත්‍රයේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පළමුවෙන් අපි තියෙනවා ධම්මක්කති ඥානය. ධම්මක්කති ඥානය කියලා කියන්නේ මේ දහම් ස්වභාවය පිළිබඳව තියෙන නුවණ. දහම් ස්වභාවය පිළිබඳව තියෙන නුවණ නැතුව නිබ්බාන ඥානං නිවීම පිළිබඳ නුවණ ඇති කරගන්න බෑ. මොකද ධම්මක්කති ඥානය ඇති වුණාට පස්සේ දකිනවා මේ දහම් ස්වභාවය පිළිබඳව නුවණ ඇති වුණාට පස්සේ දකිනවා මේ නිවීම කියන්නේ මොකද්ද කියන එක. මේ දුක සකස් වෙන සකස් නොවීම තමයි නිවීම කියලා ඔහු දකිනවා. ගින්නක් ඇවිලෙන්නේ හේතු නිසා. ලෝකයේ ඉස්සල්ලා ප්‍රකට වෙන්නේ ගින්න ඇවිලෙන එක. නිවිච්ච ගින්න ගැන කතා කරන්න බැහැනේ ඇවිලෙන ගින්න දකින්න තුව. එහෙනම් ඇවිලෙන ගින්නයි දකින්න තියෙන්නේ. ඇවිලෙන ආකාරය දකිනකොටයි මේ හේතු නැත්තම් මේ ගින්න නිවෙන බව දකින්නේ. අන්න ඒ වගේ තමයි මේ හේතුඵල ධර්ම සකස් වෙන ආකාරය දකිනකොට තමයි මේ හේතුඵල ධර්ම සකස් නොවීමෙන් මේක නිවෙන බව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව පින්වතුනි කවදාවත් නිවීම තේරුම් ගන්න බෑ. ඒකයි නිවීම නිබ්බාන ඥානන් පස්සේ යාට වැටෙන්නේ. ධම්මට්ඨිත ඥාන ඇති වුණාට පස්සේ තමයි නිබ්බාන ඥාන ඇති වෙන්නේ. ධම්මට්ඨිත ඥානයේ තුලදී දුක සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මග්ග සත්‍ය බව වෙනවා. මොකද අවිද්‍යාව දක්වාමකට නුවණින් වටහා ගන්න පුළුවන්කම තිබෙච්ච නිසා. ඒ වගේම බුදුරන් වහන්සේ ඥානවත් සූත්‍රයේත් පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට හේතුඵල ධර්ම පිළිබඳ, ඒ කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව හේ මේ හේතු ඇති කල්ලි මේ ඵලයේ සකස් වෙන ආකාරය පිළිබඳ නුවණ හටගත්තා නම් මෙන්න මේක ධම්මේ ඥානයි. ඒ කියන්නේ ධම්ම ස්වභාවය පිළිබඳ හටගන්න නුවණ. එතකොට මේ නුවණ එක තමයි මේ ලෝකේ හැම එකක්ම අතීතන ළඟට තියෙන ගලපලා බලන්න පුළුවන් අන්වේ ඥානයත් එක්ක. ඉතින් මෙන්න මේ ආකාරයට විවිධ පරියායවල වලින් බුදුරන් වහන්සේ මේ දහම් ස්වභාවය පිළිබඳ නුවණ, ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳ නුවණ ඉක්මුතු කරලා පෙන්වා දෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ. අපි මේක තේරුම් ගන්න නැතුව අපි නිවන් දකින්න කොච්චර මහන්සි වුණත් අපට නිවන් දකින්න හම්බෙන්නේ අපේ සංකල්පයක් විතර ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සැබෑ නිවන අපට ඇති කරගන්නට නම් සැබෑව නිවීම සාක්ෂාත් කරගන්නට නම් මේ ධම්මට්ඨික න්‍යාය, ධම්මට්ඨික ස්වභාවය, ධම් න්‍යාය වටහා ගන්නට වෙනවා. ඒක වටහාගත්ත කෙනාට විතරයි පුළුවන්කම ලැබෙන්නේ නිබ්බාණය ඥාන ඇති කරගන්නට. ඒකයි මූලපරියාය සූත්‍ර ආදී දේශනා තුලත් පැහැදිලි කරන්නේ. සේක නොවන කෙනාට තියෙන සම්පූර්ණයෙන්ම නිවන පිළිබඳ දෘෂ්ටියක්. ඇයි දෘෂ්ටියක් වෙන්නේ? ඔහුට නිවන තේරුම් ගන්න විදිහක් නැහැ. ඇයි නිවන නිවෙන්න කලින් පත් වෙන විදිහ දැනගන්න ඕනනේ. එහෙනම් පත් වෙන විදිහ දැනගත්ත කෙනා තමයි නිවෙන ආකාරය දැනගන්නේ. එහෙනම් පත් වෙන විදිහ දකින්න නම් පටිච්චසමුප්පාදනේ අහු වෙන්නට වෙනවා. අන්න පටිච්චසමුප්පාදනේ අහු වුණාට පස්සේ තමයි පත් වෙන ආකාරය තේරෙන්නේ වැටහෙන්නේ. අන්න එදාට තමයි නිබ්බාණය පිළිබඳ නුවණ හටගන්නේ. එහෙනම් ධම්මට්ඨ ඥාණය තමයි පළවෙනියම හටගන්න ඕනත්තේ. එහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. අපිට මේ ධම්මට්ඨි ඥානය කියන එක අපිට එකපාරට ඇති වෙන දෙයක් නෙමෙයි. මොකද බුදුරණවහන්සේ ඒ කාලේ මිනිස්සුන්ට පැහැදිලි කරේ හාන හාන මේ මිනිස්සු සත්‍ය හානමය පිරිමින් යුක්තයි කියලා. එතන මේ කායය වඩා පිරිමින් යුක්තයි. අපට ඒ අදාළ නෝන නැහැ දහම වටහා ගන්න. ඉතින් ඒ නිසා වටහා ගන්න ඕන නැතුව තියෙද්දි විවිධ දෘෂ්ටි වලට යන්නේ නැතුව අපි දහමටම ගරු කරමින් දහමම ඉගෙන ගන්න අපි ඉන්නකොට අපිට අදාළ නෝන වැටෙනකොට අපිට මේ දහම වැටෙනවා. ඒකවල ධම්මට්ඨිඥා ධම්මට්ඨි ඥානේ දහම් ස්වභාවය වඳ දුවන අපට හට ගන්නවා. ඒක හටගත්තට පස්සේම නිබ්බාන ඥානෙ ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සීල් දනාමත් උත්සාහ කරන් තමන්ගේ ජීවිතවලට මේ සැබෑ දහම් මඟ තේරුම් ගන්නට ඒ දහමට කරු කරමින් බුදුරන් වහන්සේට කරු කරමින් සංඝයාට කරු කරමින් මේ ප්‍රතිපදාව පුරු කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට වටහා ගන්න ඕන කාරණා ටිකක් සාකච්ඡා කරමු. සිල් දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු කල්යන මිත්‍ර මිත්‍රණිය අද දවසේදීත් අපිට උතුම් වාග්ය ලැබුණා පුජ්ජපාදාලව යනෝ දැසි ස්වාමීන් වහන්සේගෙන් තථාගත ධර්මයේ අසා දැනගන්න. ඉතින් ඒ ඔස්සේ සාකච්ඡාවකට එළඹෙන ලෙස මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ කල්යන මිත්‍රින් හිඳ මම ආරම්භයක් වශයෙන් ප්‍රශ්නයක් යොමු කරන්න අපි හමුදුනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධ ධම්ම සංඝ ගැන වශයෙන් පැහැදිලි කරනකොට වහන්සේ කිව්වා මේ රහතන් වහන්සේලා සංඝ සංඝ වශයෙන් මම හිතන්නේ කිසියම් හේතුවක් ඒ සඳහා තියෙනවා වෙන්න ඕනේ අපේ හැමදෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම ස්වාමීන් අපි සංඝ රත්නයේ ගෞරව කරන්න කැමතියි ගෞරව කරනවා. එසේ නමුත් හිතන්න අපි කිසියම් විහාරස්ථානයකට වැඩම කරනකොට ස්වාමීන් වහන්සේ මේ විශාල දේශපාලන කතාවක යෙදලා ඉන්නවා එහෙම නැත්නම් මේ ඒ වගේ මම ඇත්තටම පෞද්ගලික අත්දැකීම් මේ කියන්නේ ඉතින් ඉතින් එහෙම උනාන් පස්සේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ බොහොම සද්දායෙන් අපි යන්නේ යනකොට මේ අපි වගේම මොකක් හරි දේශපාලන ප්‍රශ්න දෙකක් අතර ප්‍රශ්නයකට එක පක්ෂයකට නැඹුරුව බොහොම ලොකු කතාබහ. ඉතින් එතකොට අර ගරුත්වයක් කියලා දෙයක් ඉතින් හිතේ ඇත්තටම කලකිරීමක් වගේ තයක් ඇති වෙනවා. ඉතින් ඒක සංඝයාට ඉති ගරුත්වේ නැතිවීමක් වශයෙන් නම් මම දෘෂ්ටි නෑ. මොකද මාර්ගය ගමන් කරන ඒ කල්යන මිතුරන් අපිට දැක්කම පේන පේනුනම දැක්කම හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒයට මහත් ගෞරවයක් තියෙනවා. ඉතින් ඒ විදිහට සංඝයා කියලා සිවුරක් දාගත්තේ පමණින්ම එහෙම අපි හිතේ ගෞරවයක් එහෙම කිසියම් ගෞරවයක් අඩු බවක් ඇති වුණොත් අපි ඒ ගැන කල්පනා කරන්න ඕනද සයන් වහන්ස මේ අරෝෂ මහත්මයා මයික් එක මියුට් කරගන්න හොඳයි ගෞරවනීය සයන් වහන්ස වාසිර වෙන්න තෙරුවන් සරණයි මම රහතන් වහන්සේ කියන අදහස විතර නෙමෙයි මග ඵලලාභී කියනකොට සියලු දෙනාම තමයි සංගය කියලා අදාළ වෙන්නේ එතකොට ඇත්තටම අපිට කිසි කෙනෙක් මනින්න බෑ මොන දේ කරත් අපිට සංගය නෙවෙයි කියලා මොකද හේතුව අපට ආධ්‍යාත්මී තේරුම් ගන්න බැරිකම නිසා චිත්ත ගෝපතිගේ චිත්ත ගෝපති හත්තාලව පුග්ග ඒ ගැන පැහැදිලි කරනවා උන්වහන්සේ ඒ දේ ඒ ගිහි ඒ ශ්‍රාවකයෝ අනාගාමිච්චා එයාලා දකින්නවා කියන හිත්කල ස්වභාවයේ දෙවුරු තෙල්ල කියනවා කියනවා මේ මේ භික්ෂුව දුස්සීලයි මේ භික්ෂුවට ධම පිළිබඳ නුවණ නැහැ නමුත් එහෙම කියලා වෙනසක් කරන්නේ මොකද සංඝයා නාමයෙන් සිටින ඒතර කාසාව කණ්ඩක ගත්තත් ඒ සංඝයා වෙනුවෙන් සිටින්නේ කියන්නේ අනාගතේ පහළ වෙන කාසාව කණ්ඩක ඒ සංඝයා වෙනුවෙන්. එතකොට අපි පුජ්‍යලයක් හැටියට බලනකොට අපි හිතමු යම් කිසි පුජ්‍යලයක් විවිධ විදියට වැඩි කරලා ඒ විදියට ඉන්නකොට අපිට ඒ පුජ්‍යලය කිරෙහි විතරයි අපිට සංඝයා කිරෙහි නෙමෙයි අපහාදින්න. ඒතකොට සංඝයා කියලා කියන්නේ ඇත්තටම මඟපලලාභී උත්තමයන් වහන්සේලා. එතකොට ඒ සිවුරු දරාගෙන සිටින්නේ උත්තමයන් වහන්සේලා වෙනුවෙන්. ඉතින් ඒ නිසා පුද්ගල අනුබද්ධිත අපට පැහැදෙන්න හේතුවක් වෙන්න විදිහක් නැහැ ඒ සම්බන්ධයෙන් මොකද අපි පහදින්නේ මේ ගුණයන්ගෙන් යුක්තව සංගයා උදෙසා නිසා ඒ වගේම තමයි ඒ ඕනම දෙයක් කරත් අපි තුමු ඊට වඩා ලොකු වැරදි කරන්නේ ඒ ඒ අය ඉන්නේ බුදුරන් වහන්සේගේ සංගයා වෙනුවෙන් සංගයා වෙනුවෙන් තමයි පේනී සිටින්නේ ඉතින් ඒක නිසා ඒහා සම්බන්ධයෙන් හරි අපිට හිතලා අපිට ඒ පුද්ගලයා කෙරෙහි අගුණක් නොහිතන්න ඕන මොකද හේතුව ඒ පුද්ගලයා මේ සංඝයා වෙනුවෙන් පෙනී සිටින නිසා. ඉතින් ඇතරම දැන් සංඝයා කෙරේ ගෞරවය කියනකොට දැන් මෙතන ගොඩක් ඉස්මතු වෙන්නේ මේ කාරණාවෙදි අපි අවබෝධ කරා යනකොට අපිට මේ යම් කිසි කෙනෙකු වැරදි මතයක් ඉදිරිපත් කරනවා කියලා. ඒකයි බුදුරණන් වහන්සේගේ දහමට ගැලපෙන්නේ නැතිනම් එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ දහමට ගැලපෙන්නේ නැතිනම් එහෙනම් මේ ධම්මග යන නැත්නම් මේ ආදී පුද්ගල ස්වභාවයට යුක්ත පුද්ගලයන්ගේ අදහසක් වෙන විදිහක් නැහැ. මොකද රහතන් වහන්සේ නමක් වුණත් ඕනම් මඟපල්ලාභී කෙනෙක් වුණත් යම් කිසි දේශනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ දේශනාව බුදුරන් වහන්සේගේ වචනයක් වෙන්නට ඕනේ. අනිත් එක ඒ දේශනාව තුළින් බුදුරන් වහන්සේට යොමු වෙන්නට ඕනේ. පුද්ගලන බද්ධිත පැහැදිලිමකට වෙන්න විදිහක් නැහැ. මොකද මේ ලෝකේ අපි පුද්ගලෙක් හැටියට සරණ යන එකම එක පුද්ගලයයි. වෙන පුජ්‍යල සරණ යාමක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිසක් හැටියට විතරයි ශ්‍රාවක සංඝයා සරණ යන්නේ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ශ්‍රාවක සංඝයාට විතරක් පුජ්‍යලයේ බුදු පැහැදීමක් ඇති විය යුතු නැහැ. නමුත් ඒ සියල්ලක්ම මගඵලලාභ කරොන්ට සිදුවෙන පැහැදීම. ඉතින් ඒ නිසා තමයි අර වගේ අපි අදහසක් දහම් කාරණාවක් මතවාදයක් ඉදිරිපත් කරනකොට අපි බලලා බලන්න ඕනේ. මේ අදහස මතවාදයේ කොහොමකටද ගැලපෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැලප දහම්ට ගැලපෙනවද නැද්ද කියලා. අන්න එහෙම බලන අපි එක අයින් කරන්නට ඕනේ. එහෙම නැතුව අපි මේ පුජ්‍යලානුපබද්ධිසව පුජ්‍යලයට අපි හිතලා වැඩක් නැහැ. ඇත්තටම මේ යමෙක් සිවුරු දරා ගන්නෙම මේ සම්බුදුක්ඛ නිසරණ කියලා මේ දුක නිදහස් වෙන්න. ඉතින් එහෙනම් ඒ දුක නිදහසෙන් අදහසින් තමයි පැවිදිවන්නේ. ඉතින් එහෙනම් මේ සංඝයාට යොමු වෙනට ඇත්තටම තමන්ගේ ජීවිතයේ ධහමට යොමු කරගන්න තමයි ඒ අය පැවිදි වෙන්නේ. ඉතින් ඒක අපට කිසි විදියකින් එකට නිගමනයක් දෙන්න බෑ. අනිත් එක මිගසාලා සූත්‍රය පැහැදිලි කරපු විදිහට අපට බාහිර දෙයකින් මේ ලෝකෙ කිසි කෙනෙකුට ඒ බාහිර කාරණාවෙන් ඒක තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නේ නැහැ අධ්‍යාත්මයේ කොයි වගේ දෙයක් තියෙනවද කියලා. ඒක නිසා ඒකත් අපි හොඳට මතක තියාගන්නට ඕනේ. ඒ බාහිර කාරණාත්මක යම් කිසි කෙනෙක් මනින්න පහසු බව. මේ ඉතින් අර මතවාද දහස් තියෙන කාරණාව ඔස්සේ තමයි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන නැත්තේ අන්න එතනදී අපි මේ දහමට ගලපලා බලලා මේ පුද්ගලයාට පහදින්න නෙමෙයි මේක දහමට ගැලපෙන්නේ නැහැ කියලා අතහරින එකයි කරන්න තියෙන්නේ. ඒක තමයි අපි පැහැදිලි කරගන්න ඕන නැත්තේ මේ ඉතින් ඒ නිසා මේ සංගරත්නය කියනකොට අපි පුද්ගලයෙකුට පැහැදීම නැතුවර පිරිසට තමයි පහදින්නේ මගපරලාභී එහෙම නම් අපට අර පුද්ගලයෙකු කරදර කරා කියලා අපට අපහැදෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඇයි අපි පිරිසක් හැටියට මගපල්ලාභීන්ට පැහැදුනේ. කුජලයක් හැටියට පැහැදුම් පැහැදීම ඇති වුණ එකම කුජලයට ඒ තමයි බුදුරණවහන්සේට විතර. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සානස. හොඳයි කල්යනා මිතුරුනි නැවතත් යොමු වෙනවා කට්ටියට. තෙරුවන් සරණයි අස්සජෝනි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පින් අපිට අද වැදගත් කාරණා කිහිපයක් ඉදිරිපත් කළා. විශේෂයෙන් අපි වැඩි අවධානය යොමු කරන්නේ නැති පැත්තක් කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ වහන්සේ මුල කරුණු තුන ගැන හොඳට පැහැදිලි කරලා විස්තර වශයෙන් මට ශික්ෂා වශයෙන් පනවපු දෙය ගැන මොකද ගෞරවයෙන් වාසය නොකිරීම කියන එක ගැන හිතුවම ස්වාමීන් වහන්සේ දැන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී වශයෙන් වෙන ශික්ෂාපද ඒවායිනු ඊළඟට අපි මේ මේ සමාදන් වෙන ශික්ෂාපද වශයෙන් පානාතිපාත වශයෙන් ඒ ගන්න ඒ ශික්ෂාපද අර අඛණ්ඩ අච්චිද්දාදී අංගාට තුන් යුක්ත සමාදන් වීම ගැන ඒ ආකාරයෙන් හිතන්න ඕන කියලා ඉතින් සම්මත දැන් රතවිනිත සූත්‍රයේ තියෙන්නේ අනුපාදාන ගාන සඳහා යන කෙනෙකුට මේ සීල ශික්ෂාව සීලෙන් සුද්ධ වෙලා යන්න ඕනේ කියලා ඒ වගේ අදහසක් ආවි සම්මත ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න බොහොම උතුම් ඒ වගේම සමාධිය කියලා කියවම සම්මත අපි උපචාර සමාධියේ ඉඳලා අෂ්ට සමාපත්තිය දක්වා දික් වෙන කොටසක් තියෙනවා නේද කියලා හිතුණා. ඒක ගැන තව වැඩි විස්තර ටිකක් දැනගන්න කැමති කියලා සරණ ස්වාමීන් වහන්සේ. බුදුරයන් වහන්සේ දේශනා කරපු විදිහට අතරම ශික්ෂා විවිධාකාරයෙන් අපට පනවන්න පුළුවන්. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා ඊළඟට පාතිමොක්ඛ සංවර සීලය ඒ විතරක් නෙමෙයි ඉන්දිය සංවර සීලය හැම එකක්ම තියෙනවා. එතකොට දැන් මෙතනදී දැන් අපි හිතමු යම් දැන් අපි දේශනා ගොඩක් අදාරනකොට අපිට තේරෙනවා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන් අතින් අකපල්ලාගේ ශ්‍රාවකයන් අතින් පව ශික්ෂාව සමාලලට කැඩෙනවා. සංවර වෙනවා. ඒතොර ගෞරව නැහැ කියලා කියන ඇත්තටම ශික්ෂාව අගෞරවයෙන් අගෞරවයෙන් කැඩෙන එකක් තියෙනවා. ඒ කියන්නේ ශික්ෂාවට ගෞරවකින් තොරව. මේක තමයි අගෞරවයෙන් කියන්නේ. එතකොට ගෞරවයෙන් කඩනවා කියන එක නෙමෙයි සමහරලාට තපසුචිමෙන් කඩෙන්න පුළුවන් ඊළඟට තමයි අපිට ඇත්තරම දැන් මම මූලික කාරණා තුන මතු කරේ එකයි දැන් බුදුරණන් වහන්සේගේ ශාසනයෙන් පිටත් මේ අනිත් කාරණා දෙක කතා කරන්න පුළුවන් හැබැයි මෙතන මේ කාරණා පහම කියන්නේ දැන් බුදුරණන් වහන්සේත් එක යන ප්‍රතිපදාවේදී ශික්ෂාවත් සමාධියත් මේ දෙකම එක යන්නේ බුදුරණන් වහන්සේ මේ හැම එකක් එක් යන ප්‍රතිපදාවක් තියන්නේ එතකොට නම් මුලින්ම අපි බුදුරන් වහන්සේත් එක්ක මේක යන්නට ඕනේ. ඒ දහමත් එක්ක ඒ සංගයත් එක්ක. එහෙම නැතුව කතා කරොත් අපට බාහිරත් තියෙනවා ශික්ෂාවක්, හික්මීමක්, බාහිරත් තියෙනවා සමාධියක්. ඔය දෙකම තියෙනවා. එහෙනම් මූලික දේත් එක්ක අපි යන්නට ඕනේ. බුදුරන් වහන්සේ ධර්මය, සංගය, ශික්ෂාව, සමාධිය. එතකොට බුදුරන් වහන්සේ කෙරේ ගෞරව වෙනකොට ධර්මයේ කෙරේ ගෞරව වෙනකොට සංඝයා කෙරේ ගෞරව වෙනකොට අපිට යොමු වෙන කොටෙද බුදුරන් වහන්සේ කියපු දෙයට. අර බුදුරන් වහන්සේ කියපු දෙයට යොමු වුනහම ඒ බුදුරන් වහන්සේ කියපු විදියට අපි ඒ ශික්ෂාවට ගෞරව කරන්න ඕනේ. බුදුරණවහන්සේ හික්මන විවිධාකාර පැති කියලා දීලා තියෙනවා. මෙන්න මේ හික්මන විවිධාකාර පැති එක්ක අපි ඒ හික්මීම පුරුදු කරන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ආර්ය ශ්‍රාවකත්වයේ නිමිති කෙනෙක් අතින් යම් කිසි විදිහකින් ශික්ෂාවක් කරනොත් එහෙම වහා සංවර වෙනවා කියන්නේ. මොකද ඒ ගෞරවයත් එක්ක. අනිත් නම් පිටතයිම නැහැ. මෙන්න මේ කාරණා ටික තියෙනවා. දැන් ආර්යකාර්සීලිය විස්තර කරද්දී තමයි අත්‍යන්තයස බලය විස්තර කරන්නේ ආර්යකාර්සීලිය කතා කරනකොට කැඩෙන්නේ නැහැ සිදෙන්නේ නැහැ කියන ඇත්තටම ශික්ෂා පදයක් කියන කාරණාව නෙවෙයි. මම මේක ඇත්තටම උඩ පැහැදිලි කරලා තියෙනවා. මොකද ශික්ෂා පදයක් කැඩෙන්නේ නැහැ කියන කාරණාව කිව්වොත් එහෙම බුදුරණවහන්සේ ආදේශනා කර වණිත්වර ගැලපෙන්නේ නැතිනවා. ශික්ෂා ඔය බය පංච බහිර සූත්‍ර පැහැදිලි කරන බය වෛර පහස ආසිත කාරණාවකුත් ඊළඟට සෝතාපට්ටි අංගයි. සෝතාපට්ටි අංග අටද තමයි විස්තර කරන්නේ ආරිකාන්ත සීලය. ඒකේදී තමයි කරුණ ටික විස්තර කරන්නේ. එතන පංච බය වෛර පහස ආසිතන එක මුලින් මේ පංච සීලයත් එක්ක විස්තර කරනවා. පස්සේ තමයි මේක විස්තර කරන්නේ. ඒතර මේ කාරණාව තුළ ඇත්තටම මේ ශික්ෂාව පදයක් හැටියට නෙමෙයි එයාගේ මාර්ගයට පැමිණිච්ච කෙනා සීලය රකින්න ස්වභාවය. දැන් මාර්ගයට පැමිණෙනකම් සීලය රකින්න කුමක්කද ආත්මීය හැඟීමත් එක්ක පුජ්‍යල අනුබද්ධිත තමයි සීලය රකින්නේ. තමන්ගේ රැකවරණයක් පිණිස ඒකයික සීලබ්බතය බවට පත් වෙනවා. නමුත් ආරේකාන්ත බවට පත් වෙනකොට සීලය එතන බුද්ධිසී කියලා වචනයකුත් තියෙනවා දාස භාවයෙන් නිදහස් සීලයක් රකින්නේ. ඒ සීලය සමාධි සංවර්ධනකේ සමාධියට උපකාර පිටසයි ඒ සීලය රකින්නේ. එතකොට මෙන්න මේ ස්වභාවයක් ඇති වෙන්නේ ඔහුට මේ සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ දුර වීමත් එක්ක. ඒක තමයි ආර්යකාන්ත සීලය විස්තර කරන්නේ. ඒක සමාදම් කරගන්න සීලයක් නෙවෙයි. සමාදන් වෙලා රකින්න සීලේ තියෙන ශික්ෂාපද හැටියට පංසීල්, රටසීල්, දසසීල්, උපසම්පදා සීල් මෙන්න මේවා සමාදන් වෙලා රකින්න ශික්ෂාව. ඉතින් මෙන්න මේ ශික්ෂාවට බුදුරණවහන්සේ පනෝ ශික්ෂාවට ගෞරව කරන්නට ඕනේ. හෙලා දකින්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ ශික්ෂාව ඒ ආකාරයට හුරු කරන්නට ඕනේ. ශික්ෂාව කැඩෙනකොට අපි නැවත සමාදන් වෙලා සංවයනට ඕනේ. ඊළඟ සමාධියත් බුදුරණවහන්සේ පෙන්නපු ආකාරය බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. පිටදම් සුඛ විහරණය පිණිස සමාධිය වඩන්න කියලා. එතන අපි ඒක පුරු කරන්නට ඕනේ, ඒකට ගෞරව කරන්නට ඕනේ. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙන ඥාන දර්ශනය පිණිස පවතින සමාධිය, ඊළඟට ආසවක්කය පිණිස පවතින සමාධිය. මේ හැම සමාධියකටම අපි ගෞරව කරන්නට ඕනේ. ඒවා හිලා දකින්නට හොඳ නැහැ. මෙන්න මේක තමයි සමාධියට තියෙන ගෞරවය කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ හැම එකටම බුදුරණවහන්සේ පෙන්වා දුන්න ක්‍රමයක් එක්ක අපි යන්නට ඕනේ. එහෙම යනකොට තමයි ඒ දහම අතුරුදහන් නොවෙන්නට හේතු වන්නේ. එහෙම නොවුනොත් එහෙම අයි බුදුරන් වහන්සේ ධර්ම සංගය කියන මේ කාරණාව අතහැරලා අපි ගියොත් එහෙම අපි යන්න බුදුරන් වහන්සේට මූලික නොවෙච්ච නිසා ඒ දහමට මූලික නොවෙච්ච නිසා අපි යන්නේ අර වෙන අදහස් වෙන මතවාදයක තමයි යොමු වෙන්නේ. ඒ නිසා තමයි මේ බුදු බුදුරන් වහන්සේගේ භාෂ්‍යයත් එක්කම යනකොට අර දහම අතර දහම වෙන දෙක හේතු වන්නේ. ත්‍රිවංශරණ ගොඩක් සබැයි සාමාන්‍යස්ත සරත් සාමාන්‍යස්ත වහන්සේ ප්‍රථමයෙන් පැහැදිලි කළ මේ සාධාරණ ප්‍රතිරූප සූත්‍රයේදී දැන් අද සමාජයේ අපිට විවිධාකාර විදිහට දුරුවහන්සේලාගෙන් අහන්න ලැබෙන ධර්මදේශනාවක් තියෙනවා. ඒකට සාමාන්‍යස්ත උදාහරණයක් මේ පැහැදිලි කළ දෙනවාද දැන් මේ ධර්මයේ කියන්නේ දැන් අපිට ඒක මේ කොහොමද මේක විකෘති වෙලා යන විදිහට දේශකයන් වහන්සේලා දේශනා කරන විදිහට අපි ඒක ගලපගන්නේ ඒ අද උදාහරණයක් ඉදගත්තොත් අපිට ඒ ගම්නාදේ පුළුවන් නම් අපිට උදාහරණයක් එක පැහැදිලි කරලා දෙන්න පුළුවන් අද සමාජයේ තුල ඇති වෙන මේ දේශකයන් වහන්සේලා දේශනා පාස්තරන විදිහ අනුව කියලා දෙපැද්දකින් සම්මත කරනවා තේරස් කරනයි. ඒක ඇත්තටම අපි මූලික දහම ඉගෙන ගත්තේ නැති වුණාම තමයි ඒක කාරණා ඇතිවන්නේ. දැන් අර උදාහරණයක් බලන්නකො. හතරන් වගේ දෙයක් මතුවෙච්ච තැනදී හතරන් දන්නේ නැති කෙනාට හතරන හතරන් වගේ දෙයක් හොයාගන්න බෑ. අන්න ඒ වගේ තමයි ධර්මයේ වගේ දේවල් මතුවෙච්ච යුගයක ඇත්තටම අද බොහෝ මතුවලා තියෙනවා. අර නැව දිනනා වගේ මතවා මේ බරු වැඩි වුණාම මතවාද වැඩි වුණාම මේ සාසන අතුරුදහන් වෙනවා. අන්න ඒ වගේ බොහෝ මතවාද මතුවලා තියෙනවා. එතකොට අපි එහෙනම් අපි මූලික බුද්ධ වචන ඉගෙන ගන්න ඕනේ. හැබැයි මේ බුද්ධ වචනේ අපට තේරෙන්නේ හරියට මොකද තේරෙන්නේ නැත්තේ අර මිනිස්යන්ගේ පිළිහිම නිසා. එතකොට අපි බුද්ධ වචනේ තේරෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අපි තේරෙන දෙයට, තේරෙන අර්ථකථනයට අපි යොමු වෙනවා. එතකොට අපි ඒකෙදී සමහර ලාවට අපි හරියට බුද්ධ වචනේ හදාරන්න නැති වුණාම අපි ඒ අර්ථකථනය ඔස්සේ එක හරියට හිතාගෙන ඉන්නවා. එහෙනම් අපිට කරන්න තියෙන එකම දේ තමයි පිරිසිදු බුද්ධ වචනේ අපි හදාරන්නට ඕනේ. බුදුරණන් වහන්සේගේ ඇත්තටම ප්‍රසිද්ධ බුද්ධ වචනේ අද ගොඩක් දුරට ගන්තරොඩ වෙලා තියෙන පොත් වල සඳහන් වෙලා තියෙනවා. ඒතකොට මේක අපි ඒ අර්ථකථන කරනකොට අපි වෙන කෙනෙකුගේ අදහස ගන්න නැතුව අපි බලන්න ඕන ටික ටික බුද්ධ වචනේ අදහසම තේරුම් ගන්න. අනිත් එක තමයි දැන් අපි හිතමු අපට බුද්ධ වචනේ යමක් තේරෙන්නේ නැහැ කියලා. ඒ තේරෙන්නේ නැති වුණාම අපි වෙන කෙනෙකුගේ අදහසකට යන්න නැතුව බුද්ධ වචනේ තුලින්ම ඒකට අදහසත්ව ගන්න යනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ දේශනාව තුලින්ම මේක තේරුම් ගන්න තව තැනකට යන්නට ඕන. අන්න එතකොට මේක ටික වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතු වෙන කෙනෙකුගේ අදහසට ගියොත් එහෙම අන්න මේ අපි වෙන අදහසකට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අපට මේ මේ කෙනෙකුට මේක බුද්ධ වචනේ මේක බුද්ධ වචනය කියලා අපි ඒක විග්‍රහ කරන එක වැරදි. අපි මේකට යන්නට ඕන නැත්තේ සැබෑ බුද්ධ වචනේ තියෙන විදිහ බලන්නට ඕනේ. ඒක බලලා ඒ බුද්ධ වචනේ හදාරලා ඒ බුද්ධ වචනේ අනුව මේක විග්‍රහ කරගන්න යන්න ඕනේ. ඉතින් හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ බුද්ධ බුදුරණවහන්සේ පැහැදිලි කරපු ධර්ම ප්‍රඥාව වැඩිවීමත් එක්ක වැටෙන දෙයක්. එතකොට අපිට මේ ධර්මයක් අහපු ගමන් වැටෙනවා නම් අපි ඇත්තටම මේ එහෙනම් මේ කාලේ මර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ බාහිදාර කීරිය ආනාසේ වගේ මහා ප්‍රඥ වෙන්නට ඕන. එහෙමයි මේ යුගියේ නෑ. ඒක නිසා අපි මේ අර්ථය වටහා ගන්නට අපි මේ දේශනාවම හදාරමින් හොඳට නොවනින් ඉමසන්නට වෙනවා. එහෙම විමසමින් යන යනකොට අපට පිරිච්ච දේ අපේ කියන්නේ අපට මේ අර අදාළ ප්‍රඥාව අපි තුල වැඩෙනකොට මේ ධර්මයේ වැටෙනවා. ඉතින් අන්න එකයි මම මුලින්ම පැහැදිලි කරේ අපට බුද්ධ වචනේ කිරේ ශ්‍රද්ධාව. බුදුරණවහන්සේ කියපු දේ කෙරේ ශ්‍රද්ධාවත් එක්ක මෙතෙන්ද අපි යොමු වෙලා යනකොට අර අපට පහසුවෙන් තේරෙන සරලව මේ අපේ අපේ දැන් අතර මේ කාලේ තියෙන අපේ චින්තනයක් තියෙන විද්‍යාව තියෙනවා මේ ළඟට විවිධාකාර තාක්ෂණය කියලා මේ චින්තනයක් තියෙනවා. මෙන්න මේ චින්තනය තමයි පිටුල දැන් ගැඹුලා තියෙන්නේ. ඒතර මේ චින්තනයට අනුව බුදුරණන් වහන්සේගේ දහම විග්‍රහන අපට හරි සරලව තේරෙනවා. හැබැයි ඒක බුදුරණන් වහන්සේගේ දහම නෙමෙයි අර මේ තාක්ෂණයත් එක්ක වර්තමානයේ තියෙන ඒ චින්තනයත් එක්ක ගොඩනැගිච්ච දෙයක්. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ අපට මේ හරි ඉක්මනින් තේරුණා කියලා මේක බුද්ධ වචනේ වෙන්න බෑ කියලා. ඒ නිසා තමයි ඒක හරියටම බුද්ධ වචනේ ඒ විදිහටම හදාරන්නට ඕනේ. අද ගොඩක් ඇත්තටම ගිහි අයත් ගත්තොත් ගොඩක් හදාරන අඩුයි. නමුත් හදාරන ඕන තරම් තියෙනවා මේ දේශනාව. ඕන තරම් දේශනාව මේ අද තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බුද්ධ වචන අපි හදාර හදාරලා මේක තේරුම් ගන්න උත්සාහ කරොත් එහෙම අපි කවදාවත් නොමග යන්නේ නැහැ, රැවටෙන්නේ නැහැ. අපිට ශ්‍රද්ධාව පිටවගෙන මේ දහම් මාර්ගයටම යමු වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා හොඳට මේ කාරණාව ගැන වටහා ගන්න නැති වුණොත් එහෙම අපට අර පහසුවෙන් අර්ථ තේරණයකට පහසුවෙන් යමක් කරන්න පුළුවන් දෙයකට යොමු වෙන්න පුළුවන් මොකද හේතුව අද තියෙන මේ දහම් පිපාසාවත් එක්ක නැත්තම් මේ මේ දුක කෙලවර කරන්න තියෙන අත්‍යවශ්‍යතාවයත් එක්ක මේ පෙළඹෙනවා වැඩි ඉක්මනින් ගන්න. හැබැයි කලබලෙ නිසා මොකද වෙන්නේ? දහම් මග හැරලා යනවා. මේ දහමට තියෙනවනේ විශේෂ ගුණාංගයක්. මේ ගුණාංග දෙකක්. එකක් තමයි ඉවසීම. අනිත් එක තමයි කලබලකම නැතිකමත් මෙන්න මේ දෙක තියෙන්නට ඕනේ. මේක තියෙන කෙනා ක්‍රම ටික ටික ටික ටික මේ දහමටම ගරු කරමින් මේ දහම ඉගෙන ගනිමින් යනවා. එතකොට අර විවිධ දෘෂ්ටි වලට අහු වෙලා යන්නේ නැහැ. ඒක නිසා මේ දහමත් දහම නොවන එකත් වටහා ගන්නට දහමම ඉගෙන ගන්න වෙන කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. දහම ඉගෙන ගත්ත ඉගෙන ගත්තට පස්සේ ඒක වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමන්ට ස්වාධීනව තේරුම් ගන්න ඕන එකක්. හැබැයි ඉතින් අපිට පුජ්‍යලිකව මේක වැටහි ධර්මයට තුල තියනවාද කියලා මේ පුජ්‍යලිකව ගලපලා බැලුවොත් ඔන්න ඒ කියන අදහස දහමකට ගැලපෙන්නේ නැත්නම් අපට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද අපි සරණ ගිය බුදුරණවහන්සේනේ. එතකොට උන්වහන්සේගේ මේ වචනයෙන් අපි ගරු කරන්නේ. එහෙනම් ඒ වචනයට විරුද්ධව දෙයක් කතා කරන එකට ගැලපෙන්නේ නැත්නම් අපට මේක දහමන වෙයි කියලා තහරන්න පුළුවන්. නැත්නම් අපේ විදු දෘෂ්ටි අතකතන වලට යොමු වෙලා අපි ඒකට රැවටලා ඉන්නවා. ත්‍රිවසරණ. ත්‍රිවසරණ සානාත් මේකම පොඩි මේක පිළිමක් මට දැනගන්න අවශ්‍ය සාධනක් දැන් අපි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කටගෙන මේ සංසාරයෙන් ගොඩනැගෙනවා දුක ඇති වෙනවා. එතකොට අවිද්‍යාවෙන් තොර වෙච්ච පටිසම්පාදකෝ තියෙනවා කියලා දේශකයන් වහන්සේලා දේශනා කරනවා. එතකොට සානත් කොහොමද එහෙම දෙයක් තියනවද? ඒක අනිත් එක ඒ තියනවනම් කොහොමද ඒක පැහැදිලි කරගන්න ඕනේ? ඒ කියන්නේ අවිද්‍යාවෙන් තොරෙච්ච අව්‍යාකෘත ප්‍රතිසම්පාදයක් ගැන මට තේරෙන්නේ නැහැ කල්නාත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න තේරුම් සරණයි බුදුරන් වහන්සේගේ පටිසම්පාද පිළිපදුව නිදාන සංයුත්තේ ඊළඟට මහා නිදාන සූත්‍ර තවත් දේශනා කොට පැහැදිලි කරලා තියෙනවා මේ එකම දේශනාවකවත් බුදුරන් වහන්සේ අවිද්‍යාවෙන් තොරව පටිසම්පාද පිළිපදුව පැහැදිලි කරලා නැහැ ඉතින් බුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙන අවිද්‍යාව ප්‍රත්‍යයයි පටිසම්පාදයේ සියලු අංග වලට කියලා ඉතින් අවිද්‍යාව ප්‍රතිකරගෙන ප්‍රතිසම්ප සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ මේ දහමට ගැලපෙන්නේ නැතිනම් ඒක අපට පිළිගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම කාරණාවක් විස්තර කළා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උදාන පැහැදිලි කරන උදාන එක පීටි වාක්‍යයේ ඉදිරිපත් කරන ඒ අවස්ථාවේ පැහැදිලි කරන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටිච්චසමුප්පාද පැහැදිලි කළා. අවිද්‍යාව ඇති වශයෙන් සිතාගෙන නිරෝධ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ සලආයතන නිරෝධ සලආයතන නිරෝධ පස්ස නිරෝධ මෙන්න මේ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ නිරුද්ධ වීමක් ගැන පැහැදිලි කරනවා මොකද අඥානකම නිසා සකස් වෙන ලෝකයේ සකස් වීම ඥාණය හට ගන්නකොට සකස් වෙන විදියක් නැහැ එතකොට අසංකතය කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සංකතය ඉක්ම වීම ඒ කියන්නේ මේ ලෝකේ පණවන්න පුළුවන් ඒ වගේම යම් කිසි විදියකට සකස් වෙන දෙයක් හැද්ද මේ සියල්ලක්ම ඉක්ම වීමයි අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ එතකොට අරහත් වෙන යම් පැනවීමක් කරනවනේ ඒක ඉක්මවීමක් වෙන්න බෑ තවත් පැනවීමක්මයි. දැන් ගින්න නිවිච්ච කපට කතා කරන්න බැරි කවදාවත් ගින්න කතා කරන්න පුළුවන්. ගින්න කතා කරාපු කෙනා ගින්න දැනගත්ත කෙනා නිවීමක් තිබෙන බව දැනගන්න. ඒ කියන්නේ නිවීම කියලා කියන්නේ මේ ගින්න නැති බව දැනගන්න. ඒතෝ ගින්න නැති බවට නිර්වචනයක් දෙන්න බෑ. නැති බව නිර්වචනය දෙන්න වචනය කරන්න බෑ. එහෙම නිර්වචන කරන්න බෑ. කරන්න තියෙන එකම දේ තමයි පත්වෙච්ච ගින්න නිවන කියන්නේ. අන්න ඒ වගේ තමයි සංකතය කියන්නේ සකස් වීම කියන්නේ මේ පටිච්චසමුපාද අවිද්‍යාවකට සකස්න පටිච්චසමුපාදේ පටිච්චසමුපාදයෙන් සකස් වෙන ලෝකයේ පටිච්චසමුපාදයේ දුරු වීමෙන් සකස් වෙන්නේ නැහැ කියලා නිර්වචනයක් කරන්න වෙනවා මිසක් ඒ පටිච්චසම නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීමට තවත් අන්තකතනක් දෙනවා නම් ඒකත් තව සකස් වීමක් තමයි. ඉතින් බුද්ධ දේශනාව තුළ නම් ඒ විදිහට පැහැදිලි කිරීමක් සකස් වෙන්නේ නැහැ. නිබ්බාණය පිළිබඳ සූත්‍ර දේශනා කිහිපයක්ම තියෙනවා. බුද්ධක නිකායි ඊළඟට තවත් ගොඩක් තැන්වල දේශනා තියෙනවා මේ කිසිම තැනක නම් බුදුරණවහන්සේ අවිද්‍යාවෙන් දොර පටිසම්පාදයක් කතා කරන්නේ මොකද එහෙම කතා කරොත් එහෙම ඒක ඇත්තටම බුදුරණවහන්සේ දහමට ගැලපෙන්නේ නැහැ අනිත් එක මේක ලෝකේ දැන් ඇත්තටම මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් පටිසමුප්පාදය කියලා කියලා කතා කරපු තැනදී පටිච්චසමුප්පන්න බව දකිනකොට මේ ලෝක විවහාරය තියෙන කාරණාව පටිච්චසමුප්පන්නේ බව දකිනවා. එතකොට මේ ලෝකේ ඇත නැත කියන සංකල්ප ටික දුර වෙලා යනවා. එතකොට පටිච්චසමුප්පාදය කතා නොවන අවස්ථාව තමයි නැත්නම් පටිච්චසමුප්පාදේ දර්ශනය නොවන අවස්ථාව තමයි ලෝකයේ තුල සිටීම. ඒ කියන්නේ ලෝකේ ඉන්න පුජ්‍යලයා. නැත්නම් මේ ලෞකික දිට්ඨියත් එක්ක ලෝකේ ඇතයි කියලා ගන්න පුජ්‍යලකම හේතුප්‍රත්‍ය ධර්මයේ කතා يعني එක අවබෝධය නොවීම. නිත්‍ය සපාත්ම වශයෙන් ගැනීම. එතකොට ඒ ගන්න ලෝකෙදී පටිච්චසමුප්පාදයක් කතා කරන්න බෑ. ඒක මේ ලෝකයේ පටිච්චසමුප්පන්නව නොදැකීමත් එක්ක. ඒකට වෙන විග්‍රහයක් අපට ලෞකික දිට්ඨියත් එක්ක මේ ලෝකයේ පින බවත් එක්ක සතර යන එකක් ගැන කතා කරන්න වෙනවා. හැබැයි පටිච්චසමුප්පන්නව කතා කරනකොට ලෝකේ පැනවීම සියල්ලක්ම පටිච්චසමුප්පන්නව දකිනවා. පටිච්චසමුප්පන්න ස්වභාවය ඉක්මවීම මේ පැනවීම ඔක්කොම ඉක්මන බව තේරුම් ගන්නවා. ඒක තමයි මේ ධම්මටිසඤ්ඤාණයත් එක්ක හටගන්නේ නිබ්බාන ඥානට ගන්නකොට ධම්මටිඥාණය ඇති වුණාට පස්සේ. මොකද ධම්මටිඥාණය නැතුව නිබ්බාන ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. බොහොම පිටාරණ අපිට ගන්න තමයි අවසර ස්වාමීන්ස මේ අරම පොත් කොහරි දැක්ක සමසර සංස්කාර විඤ්ඥාන නාම රූපණකු නාම එහෙම කියල පටිය සම්පාදක අව්‍යාකෘත කියලා අන්න ඒක ස්වාමිනාස කොහින්ද තෝඩක මොකක්ද ඉගෙන අපි නැත්තම් පටි සම්පාල තුන් ලෝකය සහස්මට අහුවෙන් ඒ එහෙම එම ලෝක සහසීම නැතු එහෙම පටි සම්පාල තියෙන් පුළුවන් ස්වාමිනාස පොඩ පැරිකර දරවා සංග්‍රමයි බුදුරණවහන්සේගේ ඇත්තම දේශනා අධ්‍යයනය කරනකොට නම් එහෙම එකක් කතා කරන්න බෑ. මොකද බුදු දේශනාව තුළදී බීජ සූත්‍රය ගත තියෙනවා. බීජ සූත්‍රය පැහැදිලි කරනවා මේ නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රතිස්වභාවය. ඊට පස්සේ මහා නිදානී නාම කාය පටිගය රූපකය ආදී වචන සම්පස්සිත පිළිබඳ. ඉතින් එහෙම බලනකොට ඇත්තටම මම ඒකයි මේ පැහැදිලි කරේ මේ අපි පටිසමුප්පන්න බව අවබෝධ කරගන්න නැතුව පටිසමුප්පන්න බව වටහා ගන්න නැතුව ලෝකයේ තුල ඉඳලා මේ ලෝකයේ තියෙන දේ පටිසමුප්පද ගලපන්න යනවා. මම ඔකට ලස්සන ගොඩක් තැන්වල විස්තර කරලා තියෙනවා මෙන්න මෙහිම. මෙන්න මෙහෙම පොඩක් හිතලා බලන්න අපි මේ ලෝකයේ ඇත්තනම මේ දෙයක් කරගෙන නැත්නම් ඇතයි කියලා අරගෙන තියෙනවා කියලා අරගෙන මේ ලෝකේ කරදරයක් වදයක් කියලා හිතාගෙන බුදුරණවහන්සේගේ ධර්මය අහනවා මේකෙන් අයින් වෙනවා. අයින් වෙන්න අහනකොට බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් අපි ධර්මයක් දෙයක් කරගෙන ධර්මයක් ඇතයි කියලා අරගෙන ධර්මයක් තියනවා කියලා අරගෙන මේ ධර්මයට යන්න වෙනවා. මෙන්න මේකෙදී අපට විවිධාකාර අර්ථකථන මතවාද දෘෂ්ටියක් වෙන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ මේ තියෙන ලෝකයේ ඉක්මවා යන එකක් නෙමෙයි. ඇතයි කියලා ගත්ත ලෝකයේ ඇති උනේ කොහොමද කියලා හොයන එක. ඒ අන්න ඒක තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරපු දහම තුළ තියෙන්නේ. මෙන්න මේක හොයනකොට අර අපිට අහපෝ දහම කියලා දෙයක් ගන්න දෙයක් නැහැ. මේ ධර්මයේ දකින්නකොට මේ මේ අපි ඇතයි කියලා ගත්ත ලෝකයේ සත්‍ය දකින්නකොට දකින්න දහම මේ ක්‍රියාකාරීත්වය දකින්න. ඒකට අපට ආපහු පණවියේ නම් කිරීම කරන්න දෙයක් නැහැ. ඉතින් මේක දකින්න අපිට ලොකු නුවණක් ඕන. ඒ නුවණ අඩුකම නිසා මොකද වෙන්නේ? අපි මේක තේරුම් ගන්න වෙන වෙන අර්ථ කතර කරනවා. ඇත්තටම මේ රහතන් වහන්සේ නිවන පිළිබඳව තේරුම් ගන්න බෑ මේ පටිච්චසමුපාද න්‍යාය තේරුම් ගන්න නැතුව. පටිච්චසමුපාද න්‍යාය තේරුම් ගැනීමත් එක්ක තමයි නිවන රහතන් වහන්සේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක අපි තේරුම් ගන්න හොයනවා මේ පටිච්චසමුපාද න්‍යාය තේරුම් ගන්න නැතුව. ඒකට අපිට විවිධ අර්ථ කතර දාන්න වෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඇත්තමයි ඇත්තටම මේක සද්ධර්මය වගේ බොහෝ වෙලාවට අපට ගැළපෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් සද්ධර්ම වගේ දෙයක් නිසා අපට සද්ධර්මය හරියට තේරුම් ගන්න නැතිනම් අපි මේක නිවැරදි කියලා ගන්න පුළුවන්. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක මේක එකින් එක එකින් එක ගලප ගලප බලන්නට ඕනේ. එහෙම බලලා බුද්ධ වචන ගැලපෙන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේට ගෞරවේ දහමට සංඝයාට ගෞරවේ තිබිය යුත්තේ. ඊටවස ගෞරවණ ගෞරවණ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔය නූතන පටලව ගැනීම හදාගෙන තියෙන්නේ තරර දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් ඒ විදිහට කියනවනේ ඒ කියන්නේ මේ මේ අරහත්ත්ව සාක්ෂාත් කරාට පස්සේ අර ලෝකයේ පිළිබඳ තියෙන අවබෝධයක් තියෙන හන්ද ඔය අවබෝධ දෙකම තිබෙන ස්වභාවය නිසා මේ රහතන් වහන්සේට උතන තමයි පටලවාගෙන ඔය ඔය විදියට මේ මං හිතන්නේ මේ පැහැදිලිකමක් කරන්න හදන්නේ මං හිතන අව්‍යාපෘත මේ පටිච්චසමුප්පාදයක් ගැන ඒකයි ස්වාමීන් වහන්සේ මට මේ තව මේ අරහත්වයට මෙහයින් තියෙන මාර්ගඵල සංකතයන් ලෙසද සලකන්නේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරන තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඇතරම දැන් අව්‍යාකත ඒවට ව්‍යාකරණ මේ අදහස් දක්වන්න බෑනේ. ඉතින් අව්‍යාකත කියන කතාවට පැහැදිලි කිරීමක් යනවා නම් ඒක අව්‍යාකතයක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා අව්‍යාකතය ගැන කිසි වෙලාවක පැහැදිලි කිරීමක් කරන්න බෑ. ඉතින් ඒක අපි ඇත්තරම මේ අපට කර නොහැකි අරුම බුදුරණවහන්සේ පවා ඒක කරන්න උත්සාහ නොකරව කරන්න බැරි. මොකද ලෝකයක් පනවන්න බෑ. එහෙම දෙයකට පනවන්න යනකොට ඒක ධර්මයට පටහැනි දෙයක් බවට පත් වෙනවා. ඇත්තරම අරහත්ය හැර සියල්ලක්ම සංකතෝ ආරෂ්ඨාංග මාර්ගයත් සංකතයක්. නිවීම විතරයි අසංකතය වෙන්නේ. අනික කිසි දෙයක් අසංකත වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි යම් කිසි කෙනෙක් මඟ වඩනවද, පටිච්චසමුප්පාදේ වටහා ගන්නවද, කාමරාග පිටික තුනී කරනවද, කාමරාග පිටික දුරු කරනවද මේ සියල්ලක්ම සංකත ධර්මවත් කියන එක. අසංකතයක් නෙමෙයි. අසංකතේ නිබ්බාණී විතරයි. මොකද නිවන විතරයි සකස් වීමක් නැත්තේ. සකස් වී සියල්ලක්ම නැතිවීම තමයි ඉනිවීම කියලා කියන්නේ. එතකොට අරහ හෝතාපන්න සකදාගාම අනාගාමී කියන සියල්ලක්ම කියන්නේ සකස් වීම පිළිබඳව හටගන්න නුවණවල. ඒ කියන්නේ ඇත්තටම සෝතාපන්න වෙනවා කියන්නේ ධම්මට්ඨිත ඥානෙ හටගත්ත මේ සකස් වෙන ප්‍රතිපදාව නිරවුල්ව තේරුම් ගත්තා. සකදාගාම අනාගාමී වෙනකොට මේ ඒ ඔස්සේ කාමරාග පටිඝන ස්වභාවවල ටික ටික දුර වෙලා යනවා අනාගාමී තියලා යනවා. එතකොට මේ සකස් වෙන දේවල් තුලම හටගන්න නුවණ වැඩි වීමක් තමයි ඒ මග්ගඵල වලින් අනිත්‍ය වලින් විස්තර වෙන්නේ. ඒ සියලුම දේවල් ඉක්ම වුණාට පස්සේ සංකත අන්න නිවීම සංකතයක් එනවා. දරුවන් සරණයි. කල්යන මිතු මිත්‍රයන්ට තව අවස්ථාවක් තියෙනවා සාකච්ඡාවට එකතු වෙන්න. ආරෝෂ මහත්තයාගේ මයික් එක ඔන් වෙලා මයික් මියුට් කරගන්න. සර්වස් කරන සමහරවිට තාපුරි ප්‍රශ්නයක් අපි අතර මේ අපිට මේ අහන්න ලැබෙනවා ඒක සාකච්ඡා කරනකොට ස්වාමිනාස්ස දැන් ඔය ස්කන්ධයන් සහ උපාදානයන් කියන්නේ ස්කන්ධයන් පිළිසුදු ස්කන්ධ තියෙනවා ඒවට උපාදාන කරාම උපාදාන ස්කන්ධ වෙනවා අන්න ඒ වගේ ඇහෙනවා සාමාන්‍ය පොඩ්ඩක් ඒ ගැන අපිට හොඳට පැහැදිලි කර දෙන්න සම්මත කොහොමද එහෙම කියන්නේ කියලා කියන්නේ රහතන් වහන්සේ ස්කන්ධ පරිහරණය කරනවා කියලා කියන දේශනාවල හර තියෙන සාමාන්‍ය අන්න ඒ විදිහට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න සරණයි මහා පොණවසූත්‍ය බුදුරණන් වහන්සේගෙන් අහනවා පංච උපාදාන ස්කන්ධයේ උපාදාන වන්නේ උපාදාන වන්නේ පංච පාස්කන්ධයෙන් බාහිර දෙන්නේ. බුදුරණන් වහන්සේ උත්තර දෙනවා පංච උපාදාන ස්කන්ධයෙන් චන්දදායක ඇති අය උපාදානයි කියලා. එතන පංච ස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ චන්දදායක ඇති අය උපාදානයි. මොකද අපිට දැන් පංච උපාදාන ස්කන්ධයට දිට්ඨියක් කියලා ගත්තාම දිට්ඨියක් කියලා කියන තැනදී දිට්ඨිය දිට්ඨමත් වෙනවා කියන්නේ රහතන් වහන්සේට නෙමෙයි. දිට්ඨිය දිට්ඨමත් හික්මීමයි අරහත්ය කියන්නේ. දැන් අපි ගොඩක් වෙලාට ඒක වරද්ද ගන්නවා. දැන් දැන් බාහිදාර තීරිය ස්වාමීන් වහන්සේට ඊළඟට මාළෝක බුදු ස්වාමීන් වහන්සේට බැහැල්ල කරන්නේ දික්ක දිට්ඨ මතම් භවිස්සති. දැකීමෙන් දැකීම මාත්‍ය හික්මෙන්ද. එතකොට මොකද වෙන්නේ? නිවෙනවා කියලා පැහැදිලි කරන සියලු දුක ඉක්මවලා නිවි සාර්ථක කරනවා. එහෙම නැතු දික්ක දිට්ඨ මතම් කියන්නේ රහතන් වහන්සේ කියලා විග්‍රහයක් කරන්නේ නැහැ. එතකොට අපි ලෝකයේ තුල ඇත්තටම යමකින්ද පණවන්නේ පණවන දේ තියෙන අවිද්‍යාවත් එක්ක. දැන් බුදුරන් වහන්සේට ලෝකයේ තුල රහතන් වහන්සේ ජීවමානී රහතන් වහන්සේ බුදුරන් වහන්සේ විග්‍රහ කරන්න යනකොට විග්‍රහ කරන්නේම ලෝකයේ තුල තියෙන ලෝකයේ දැක්මත් එක්ක. එතකොට එතනදී මේ විවිධාකාර අත අතන ගණන් දැන් අපි ගමු සාමාන්‍ය විදිහට ගත්තොත් දැන් බුදුරන් වහන්සේට නැත්තම් රහතන් වහන්සේලාට මේ ඔන්න අපි හිතමු දානි නැත්තම් කැම දානි ගන්න දාන පස්සේ කැමති දේ ගන්න ස්වභාවය නැද්ද? කැමති දේ ගන්නවා. එතකොට දැන් අපි තුන් වික්ෂුන් වහන්සේලා දිහා බලනකොට දැන් ධාතු එකතු වෙන්නේ ධාතු නානත් දැන් ධාතු සංයුක්තිය තියෙනවා ධාතු වලට අනුව වික්ෂුන් එකතු වෙනවා ප්‍රඥාවන්තග්‍ර වික්ෂුන් ප්‍රඥාවන්තියට ඊළඟට ඉර්ධිවරලාභී වික්ෂුන් ඉර්ධිලාභී එතකොට තමන්ගේ කැමැත්තම යන්නේ එතකොට දැන් නැත්නම් එහෙනම් ඔක්කොම එකයි කියලා එහෙම එකතු වීමක් සිදු වෙන්නේ කියන්නේ ඒක ලෝක විවහාරේ ලෝකයේ ඉඳලා පැවැත්ම එතකොට මේක අපට මේ විග්‍රහ කරන්න ගොඩ පටිච්චසමුප්පාදේ දාලා අන්න පටිච්චසමුප්පාදයට දාලා මේක විග්‍රහ කරන්න එපා කියලා. පටිච්චසමුප්පාද දාලා විග්‍රහ කරන්න ගියොත් ලොකු අර්බුදයකටපත් වෙනවා. ඒක ලෝකයේ දුන්නේ. එහෙනම් අපි බලන්නට ඕනේ පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? ඊට මං ඒ වගේම මේ ලෝකේ පැවැත්ම කියන්නේ. ලෝකයේ පැවැත්ම සිදුවෙන ආකාර නොදැකීමමයි පටිච්චසමුප්පාදයේ දර්ශනය නොවීම. පටිච්චසමුප්පාදයේ දර්ශනය නකොට මේ ලෝකේ පැවැත්ම කියන එක ඉක්මන ප්‍රතිපදාවක් එක තමයි විතේරුම් ගන්න. එතෙන්ට පටිච්චසමුප්පාදේ කාරණා ඇදන්න බෑ. එතකොට පංච පාදාස්කන්ධය කෙරෙහි යම් චන්ද්‍රායක ඇද ඒ උපාදානයි. එතකොට පැවැත්ම සිදුවන්නේ ඒ විදිහට. පංචස්කන්ධය කියන දැන් අතන බුදුරණවහන්සේගේ දේශනා හොඳට අධ්‍යයනය කරලා බලනකොට තේරෙනවා මේ සම්මාන දැන්වල බුදුරණවහන්සේ නිකන් රූපේ වේදනාඥා සංග්‍රහ විස්තර කරන්නේ. ආය උපාදාන කියලා කියන්නේ මොකද්ද රූපේ කියන්නේ කියලා අර පංච පාස්කන්ධ විවරණය කරන එකට දානවා. එතකොට ඒක මේ විවහාර කරන විදිහට බුදුරණවහන්සේ පැහැදිලි කරන එක. මේ ලෝකයේ දුරද කතා කරනකොට අන්න බුදුරණවහන්සේ දැන් කොටිත දුට්ටි පැහැදිලි කරනවානේ. මේ සංගීතයෙන් පපා ආන ලෝකස්නි ලෝකේ ප්‍රකට වෙනවා කියලා මේ හතන් වහන්සේ ඉගෙන රස විඳින නෝ එතකොට දිව දිව රස විඳිනවා තංගදාගෙන නෑ එතකොට ලෝකෙදී එක කතා කරන්න වෙනවා ඉතින් මේ ලෝකෙදී කතා කරන එක අපි පටිච්චසමුප්පාද ගලපලා යන්න ගියාම මේක අපට ආරවුලකට පත් වෙනවා මම ඒ නිසා තමයි ගොඩාක් විදියට මම පැහැදිලි කරනවා දේශනාවක් කියනකොට අපි දේශනාව ස්වභාවයත් එක්ක බලන්න ඕනේ කාටද කොතනද කොයි අවස්ථාවේදීද මොකක් නිසා මේ දේශනාව කරන්නේ කියලා එහෙම බලලා අපි මේ දේශනාව ඉගෙන ගන්නට ඕන. එතකොට මේ දේශනාව පැටලෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් එහෙනම් මේ දේශනාව තුළ පැටලෙනවා. ඒකයි මේකට නුවණ අවශ්‍යයි. මේ නුවණත් එක්ක තමයි මේ දහම අධ්‍යයනය කරන්න වෙන්නේ. මේ නුවණත් එක්ක අපට පුළුවන් කල වෙලා මේක තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමත් එක්ක අපට මේ මාර්ගය වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ සසයින් වහන්සේ එතනදී මේ මට පුංචි කාරණාවක් මතක් කරලා මම අර මේ බොහොම ගරු කරන ස්වාමීන් වහන්සේගේ දේශනාවක් එක්ක පොඩ්ඩක් කියපු දෙයක් ඒක ස්කන්ධ සූත්‍රය කියලා එකක් මම බැලුවා ස්වාමීන් වහන්සේ එතන කියලා දෙනවා මේ ආශ්‍රවවල ආශ්‍රව සහිත හෝ රහිත එහෙම නැත්නම් උපාදානයන්ට අරමුණු හෝ හෝ නො වලින් ඒක ස්කන්ධ සහ පංච පංච උපාදාන ස්කන්ධ කියන එක වෙනත් වෙනවා කියලා ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොකද එතනදී මට තේරුණා පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය අතර වෙනසක් ඒ ස්කන්ධ සූත්‍රයේ මනමින් පැහැදිලි වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මහ පුණ්‍ය සූත්‍රයටත් වැඩිය වගේ. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. තේරෙන්නේ ඒක තමයි මම පැහැදිලි කරේ. ඇත්තටම එතන ඒ ස්කන්ධ සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ දැන් ලෝකේ විහාර කරනකොට, ලෝකේ පැවැත්ම විස්තර කරනකොට, ලෝකේ පැවැත්මේදී ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේ ගැන විහාර කරනකොට මෙන්න මේ රහතන් වහන්සේ විහාරය කරන්න වෙනවා. ඒ විහාරයේදී රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද? මේ ලෝකේ මේ උපාදානයෙන් හඳුනන මේ ස්කන්ධ පැවැත්ම සිදු කරනවා. ඒක ලෝකේ ලෝක විහාරද කතා කරන්න වෙනවා. ඒ ලෝක විහාරදී කතා කරන දේ අපි පටිසමුපාදයේත් එක්ක මෙන්න මෙහිමයි කියලා ගලපන්නකොත් තමයි වරදින්නේ. දැන් බලන්න දේශනාවේ තියෙනවද කියලා මෙන්න මේක පටිසමුපාදයේ මෙන්න මේ විදිහට රහතන් වහන්සේ මෙතනින් එහා නැහැ. මෙන්න මේ කාරණා මෙතනින් එහා තියෙනවා. ඉන්න කොතනකවත් නෑ. අතන විග්‍රහ කරන්නේ ඒ ඒ ඒ කාරණාවට අදාළව මේ ලෝකයේ තුලදී රහතන් වහන්සේ කියන්නේ කවුද පැවැත්ම සිදුවන්නේ කොහොමද මේ ස්කන්ධය පරිහරණය කරනවා කියන කාරණා මෙන්න මෙහිම විග්‍රහය කරන්නේ. මෙන්න මේකත් එක්ක තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. නමුත් පටිච්චසමුපාදයට එතන ඈඳලා අද පටිච්චසමුපාදික මෙන්න මේ ටික තියෙනවා මේ ටිකින් එහා නැහැ මේක සකස් වෙන්නේ නැහැ මේ මේ ටික සකස් වෙලා තියෙනවා අන්න එහෙම විග්‍රහයක් නැහැ පටිච්චසමුපාදයේ එක්ක පැහැදිලි කරනකොට නමුත් ලෝකවිහාරින් පැහැදිලි කරනකොට මේ හටගත්ත ස්කන්ධ ස්වභාවයක් නැත්නම් මේ පැවැත්මට අදාළ දෙයක් මේ කය බිඳන එක මේ කය ක්‍රියාපතික මේක තියෙනවා ඒ ලෝකයේ තුලදී මේක දකින්න ලැබෙනවා එතකොට නම් ඒක තියෙනවා නමුත් ඒක තිබුණාට එතනින් එහා උපාදානීය කරගෙන සකස් වීමක් කියන්නේ නැහැ. ඒක ලෝකයේ තුලදී හට ගන්න දෙයක්. ලෝකයේ තුලදී පවතින ඕන දේ කතා කරන දෙයක්. ඉතින් මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක නිසා මේ දැන් අපි ඒ කාරණාව පටිච්චසමුපාදයට දාලා මෙතන මේ නම් මෙතෙන් විතරක් කියනවා. එතනින් එහා ටික නැහැ. මේ මෙන්න මේ දේශනාවට අනුව එහෙනම් උපාදාන දැන් තණ්හාවනි වේදනාව තියෙන තණ්හාව නැහැ, උපාදාන නැහැ, භව නැහැ, ජාති නැහැ. මේ වේදනා another question, you know, here a couple. That not, you know, මොකද වේදනාවක් තියෙන අවිද්‍යාවක් තියෙන පටිච්චසමුපාදන. ඒක ඉතලා ඊළඟට ප්‍රොසෙස් කරනවා. අන්න ඒ විදිහටමයි. එතකොට ඒක ලෝකෙදී විවහාරයත් එක්ක. එහෙම නැති වුණොත් එහෙම අර දෙනවා. ඉතින් ඒ නිසා දේශනාව අපි ඇත්තටම හදාරනකොට අපි බලන්නට ඕනේ මේ දේශනාව කොහොමද මේක විග්‍රහ කරන්නේ කියලා. දේශනාවේ කොහොමද තියෙන්නේ? කොයි විදිහට තියෙන්නේ? මොන අදහසක්ද එතන ඉස්මතු වෙන්නේ? එහෙම නැතුව අපි ගලපන්න ගියොත් නම් මේ මේ පොඩ්ඩක් ඒ විග්‍රහය පටලැවෙන ස්වභාවයකටපත් වෙනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සමනස පැහැදිලි වුණා සමනස පැහැදිලි වුණා ඉතින් පැහැදිලි වුණා. එතනදී කටිච්ච සම්පාදයේ පටලව ගැනීම වුණොත් විතරයි එතන වරදින්නේ කියලා තමයි මට ඒක තේරුනේ. එතන ඇත්තටම ඒ ස්කන්ධ සූත්‍රයේදී මට පැහැදිලි වෙච්ච විදිය නිවැරදි නම් ස්වාමීන් වහන්සේ රූපය කියන එක කියන්නේ දැන් රූපයක් රහතන් වහන්සේ කෙනෙක් වුණත් දකින්න එකම රූපය අපිට දකින්න එක රූපේ දකින්න දෙආකාරය. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් බැලීම සහ අපි මේ උපාදාන ස්කන්ධ වශයෙන් බැලීම අතර වෙනස වගේ දෙයක් තමයි මට පැහැදිලි වෙනවා ස්කන්ධ සූත්‍රයේදී. ඉතින් මම හිතන්නේ එතන අර පටිච්චසමුපාදයේ ඇඳගත්ත සිදු වෙන වැරද්ද තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ මම හිතන්නේ ඒක හරිම නිවැරදි ස්වාමීන් වහන්සේ කරනවා. කෙලවසන එහෙම හරි ඒ කියන්නේ රහතන් වහන්සේ පුද්ගලහට පුද්ගලට රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවනේ ඒ රහතන් වහන්සේ මේට ඒ කියන්නේ ලෝකයේ තුල පැවැත්ම දැන් රසාඳුන ගන්නවා මේ රූප දකින්නවා ඒතර මේකෙන් උපදාන වෙන්නේ අනිත් කෙනාට උපදාන වෙනවා රහත් නොවිචාරට උපදාන රහතන් වහන්සේ උපදාන වෙන්නේ ඒක අන්නවා හරි. ඇයි රහතන් වහන්සේ කියලා කුජිරියෙක් ලෝකමානී ලෝකේ ජීවමාන ඉන්නවා. ජීවමානින් රහතන් වහන්සේට අපි දකිනවා ඔහුගේ වෙන්නේ. එතකොට මේ ඒ දර්ශනීය වෙනසක් තියෙනවා. ඔව් පටිච්චසමුප්පාදත් එක්කම හේතුව ධමයක් කතා කරන්න ගියාට පස්සේ දෙන්න ওই කාරණා ගලපන්න ගියොත්ම පටිච්චසමුප්පාදන්නේ තේරුම් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ යම්කින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන තැනට හිත තිබ්බනම් ඔය පැටලවිල්ල එන්නේ නැහැ කියලා හිතනවා නේද ස්වාමීන් වහන්සේ? තේරුම් ගන්නයි මෙහෙම එකක් තියෙනවා <clears throat> පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නකොට පටිසම්පාදර්මයේ වැටෙනකොට ඒ වැටීමත් එක්ක එයාගේ තියෙන නොමවන ප්‍රඥාව තමයි යන්ති සමය ධම්ම සම්බන්තන් ධම්ම කියන න්‍යායය. එතකොට මේ න්‍යාය වැටීමත් එක්ක යම් කිසි කෙනෙකුට කවදාවත් ඒ වගේ සංකල්පයකට එන්න ඉඩ නැහැ. හැබැයි ඉතින් ඒක අපට ඒ විදිහට වැටෙන්නට ඕන. ඒ විදිහට වැටෙන්නේ නැති වෙනකොට තමයි අපිට ඒක විග්‍රහ කරගන්න යන්න වෙන්නේ. මොකද එතකොට තමයි ඇත්තටම දැන් රහතන් වහන්සේ දැන් යමක සූත්‍ර බලන උදාහරණ යමක යමක ස්වාමීන් වහන්සේ කාරණා වටහා ගත්තට පස්සේ ආනන්ද සාරිපුත් සන්නස අහනවා දැන් ඔබ ඔබෙන් කවුරු ඇහුවොත් එහෙම රහතන් වහන්සේ මරණය මත ඉන්නවද නැද්ද කියලා මොකද දෙන උත්තරේ උත්තරය දෙන්නේ මොකද්ද රූපයෙන් කියලා නේද යමක කන්න තරන් දුක සැපද ඊළඟට මේ රූපයෙන් රහතන් වහන්සේ වරණ කියලා ඔන්න ඔය කාරණා ටික තමයි පැහැදිලි කරන්නේ එතකොට අරණ උත්තරයක් නෙමෙයි දෙන්නේ මේ න්‍යාය පැහැදිලි කරනවා. එහෙනම් මේ න්‍යායට දුන්නාට පස්සේ මේ න්‍යාය තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආපවර මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මේක ඩවල් වෙනවා. මේ මේ පටිසම්පාද න්‍යාය වැඩිමත් එක්ක. ඉතින් පටිසම්පාද න්‍යාය හරියට වැටුනහම අපරෝයි ප්‍රශ්න ටික ඔක්කොම ලිහිලා යනවා. ඉතින් ඒක ලියා ගන්න අපි අර පටිසම්පාද න්‍යාය ඒ විදිහට තේරුම් ගන්නට ඕන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ පංච සම්පාද විදිහට විමසද්දී මොකක්ද දෙයක් බලද්දී උනත් මේ විඥාණයෙන් මේ දෙකට කරන මේ ක්‍රියා එහෙම මේ අපි චෙක් කරලා බලද්දී එන්න අපිටම ලියන් රූපයක් කියන ගතිය අඩු වෙන්න අඩු වෙන්න මේ අපේ සිතුවිලි වල අඩුවීමක් තියෙනවානේ දැන් වර්තමානයේ නමුත් ස්වාමීන් වහන්සේ බොහෝ මේ يعني සම්දුරු පෙන්වන මේ සිතුවිලි නැති ගතිය පටිසම්පද විමසන් නැතුව සිතුවිලි වලින් තොර ගතියකට එන එකක් මාර්ගයද මේ මෙතන ලොකු වැරද්දක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේට මම ඉන්නවා මේ පෙරවසන්නස චරවසරණ බුදුරණන් වහන්සේගේ ධර්මයට අනුව ගලපලා අපි තේරුම් ගන්න යනකොට ඉතින් බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුල නම් ඒ විදිහේ විග්‍රහයක් කතා කරන්න බෑ. මොකද බුදුරණන් වහන්සේ කවදාවත් බාහිරව තියෙන නැති කිරීමක්වත් මානසික හිතුවිලි නැති කිරීමක්වත් නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ලෝකයේ තියෙන තහත්ය දකින්නකොට ප්‍රඥාව වැඩන වැඩ පිළිවිලා. එතකොට හිතුවිලි නැති කරන්න අවශ්‍යයක් නැහැ, ලෝකේ නැති කරන්න අවශ්‍යයක් නැහැ. සිතුවිලි වලත් ලෝකයේ තුලත් සත්‍ය දැකීමක් තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ පටිච්චසමුප්පාය තුල. එහෙම දකිනකොට අපිට නැති කරන්න දෙයක් නැහැ. සිතුවිල්ලක් හටගන්නෙත් බාහිර ලෝකයට හටගන්නෙත් මනසයි අරමුණයි විඥානය එකතු වුණාට පස්සේ තමයි ලෝකයේ තුල අපට යමක් ඇතයි කියලා අරගෙන මේ ප්‍රවත්මක යන්නේ. අපි සත්‍ය දකිනකොට අපට ඇතයි කියලා ගත්ත දේ නැතයි කියලා ගන්න දෙයක් නැහැ. ඇතයි කියලා ගත්තේ සත්‍ය දකින්න හැගේ සත්‍ය දකින්න නැති නිසානේ. එහෙනම් සත්‍ය දකිනකොට ඇතයි කියලා ගන්න දෙයක් කතා කරන්න බෑ. ඒක තමයි ඇතර නිවීමක් යන තරහා යන ප්‍රතිපදාව. එහෙම නැතුව බලෙන් මේක අයින් කරන එක නෙවෙයි. ඉතින් බලෙන් අයින් කරන්නේ තමන්මනේ. මම ඉඳලාමනේ මගේ මනසට ඉන්න අරමුණෙන් අයින් කරන්නේ. ඉතින් මෙතනම තියෙන සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් මම කියන්නේ මොකද්ද කියන කාරණාව හොයන්න වෙනවා. මම කියලා ගත්තේ මොකද්ද කියන කාරණාව පටිච්චසමුප්පාදේ හොයන්න වෙනවා. පටිච්චසමුප්පාද වශයෙන් මේක බලනකොට මේ මේ අපට හිතවිල්ල කයින් කරන දෙයක් නෑ හිතවිල්ල ගත්තේ කුමන නිසාද අපි මේ සත්‍ය දකින්න නැති නිසා සත්‍ය දකින්නකොට හිතවිල්ලක් කියලා දෙයක් අරගෙන ඒ කයින් කරන දෙයක් හෝ තියාගන්න දෙයක් කියලා කල්පනා කරන දෙයක් නෑ ඉතින් ඒක නිසා අපි හරියටම මේ මම ඒකයි ඇත්තරම පැහැදිලි කරනවා මම මේ දේශනාව කරන චිතුනේ ඒකම තමයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරණවහන්සේගේ දහම තුළ විග්‍රහ වෙන කාරණා මේක අපි තේරුම් ගත්තේ නැති නම් අපි ගොඩක් වෙලාවට ලොකු ආරවුලකට පත් වෙන්න පුළුවන් විවිධාකාර දේවල් අපි අනුගමනය කරමින් මේ දහම අපට නොහැරෙන්න පුළුවන්. ඒ නිසා බුදුරණන් වහන්සේගේ දහම කියන්නේම මේ පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක ඔය හේතුපද ධර්මය හොයන එක. මේක අපි අවබෝධ කර යන්නට ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිටුකම්මයි. ඉතින් සර්ප්‍රයිස් සම්මන්ත්‍රණය එතන ඇත්තට මේ ප්‍රශ්නේ හරි වැදගත් වෙනවා මේ දවස්වල විශේෂයෙන්ම මේ මෙල්බර්න් වල ඕස්ට්‍රේලියාවේ විශාල වශයෙන් එතන දේශනා පැවැත්වෙන තැන් වල ඒක විවේචනයක් වශයෙන් නෙමෙයි අත්‍තර සිදු වෙන දෙයක්. මම හිතන්නේ අපි මේ සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙන්නේ ඒකමයි ස්වාමීන් වහන්සේ මොකද ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ලැබෙන්න අපිට තීරණ ගන්න පුළුවන් වෙනවා ඉබේටම මෙතන සක්කායදිට්ඨිය ඇත්තටම නැති කරන පැත්තකට සහ මේ චතුරාර්ය සත්‍යයම කියවෙන දේශනයක් තෝරා බේරා ගැනීමේ හැකියාව තියෙනවා කියලාමයි මට නම් හිතෙන ස්වාමීන් වහන්සේ. එහෙම තත්වකට අපි වැටී යුතුමයි නැත්නම් අර සෝනස් කියවාගේ එක එක පැතිවල ගිහිල්ලා සමගීමක් වෙන්න හොඳට මේට තියෙනවා කියන එක පැහැදිලිව පේන තත්ත්වයක් තියෙනවා මේ මේ දවස්වල විශේෂයෙන්ම. ඉතින් මම හිතන්නේ අපි සෝනස් මට කියන්න මම හිතන්නේ මම වැරදි ඇති. මේ සක්කාය දිට්ඨිය ලංකරන විදිය සහ චතුරාර්ය සත්‍ය ඉස්මතු කරලා පෙන්වන දර්ශනයක් ධර්මයක් විතරක් නේද නිවැරදිව බුදුබණ කියලා වගේ පැත්තකට තේරුම් ගන්න කියලා වගේ තමයි මට තේරුණේ ස්වාමීන් වහන්සේ කරුණාව පැහැදිලි කරන්න. ඔව් තෙරුවන් සරණයි බුදුරන් වහන්සේ දේශනා කළේ මොකද බුදුරන් වහන්සේ හත්පදෝම සූත්‍රය පැහැදිලි කරනවා මගේ දහම සම්පූර්ණයෙන් ආර්ය සත්‍ය මේ අර හස්තියගේ පාත්‍රකට දාන්න පුළුවන්ගේ ආර්ය සත්‍ය සුර දාන්න පුළුවන් කියලා. එහෙනම් යම්කිසි දෙයකින් අපට දහම දකින්නට ඕන ආර්ය සත්‍ය දකින්නට ඕන. ආර්ය සත්‍ය අවබෝධ කර යන්නට ඕන. ඒ ඒ වගේම තමයි පටිච්චසමුප්පාදය යොමු වෙන්නට ඕන. ඊට පස්සේ අපිට බුදුරන් වහන්සේ කෙනෙක්ගේ දහමට සද්ධාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු දෙයක් නේද දහම කියන්නේ. එහෙනම් බුදුරණවහන්සේ කියපු දේ බලන්න ඕනේ දේශනාව තුළ තියෙන දේ. දේශනාව අර්ථ විග්‍රහ කරනකොට දේශනාවට හිටින්නේ නැතුව ගියත් නේද දලුවත් මහත්මයා. ඒක තමයි මම නැවත කෙනෙක් ගන්න බලනවා පොඩ්ඩක් ඉන්න. ස්වාමීන් වහන්සේ අපේ හැමදෙරේ ලයින් එක ඩ්‍රොප් වුණා පොඩ්ඩක්. දැන් එහෙම සන්නස්. මම ඊතරට ඔව් මම ඊතරට පැහැදිලි කරේ බුදුරණවහන්සේ ධර්මයේ පටිච්චසමුප්පාදයේ ආර්ය සත්‍ය කියන මෙන්න මේ කාරණාත් එක්ක තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ විශ්වාස කරන්නට ඕනක් තියෙන්නේ. එතකොට බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මය දැන් අපි ඉස්සල්ලාම ඕනම කෙනෙක් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපිට ප්‍රකට වෙන කාරණා තමයි මේ ලෝකයේ දුක කරදරය. අපි මේකෙන් අයින් වෙන්න තමයි මේ දුකෙන් නිදහස් වෙන තමයි බුදුරන් වහන්සේගේ ධර්මය කරා යමු වෙන්නේ. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයට යමු වෙන්නේ මේ දුකෙන් අයින් වෙන්න. මේ කෙලෙස් ටික දුරු කරලා දාන්න. එතකොට බුදුරන් වහන්සේ මේකට ප්‍රතිපදාවක් කියලා ඒ ප්‍රතිපදාව අනුගමනය නොකරත් කෙනෙකුට බාහිරව මේ කෙලෙස් දුරු කරන විදියක් ඉක්මනට පුළුවන්. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ වගේ දෙයක් අර ප්‍රශ්නේ තියෙන එක ප්‍රශ්නේ මේ කෙලස් ටික දුරු කරන්නේ. ඒතකොට එකම ප්‍රශ්නෙට යොමු වුණාම ආ මේකයි බුදුරණවහන්සේ ධර්මය කියලා කෙනෙක් ඉදිරිපත් කරනකොට ඒ ඉදිරිපත් කරන දේ අතර බාහිර කෙලස් දුරු වෙනකොට අන්න හිතනවා බුදුරණවහන්සේ ධර්මය කියලා. හැබැයි බුදුරණවහන්සේ ධර්මය තුලදී එහෙනම් තියෙන්න නැත්තේ අර ආර්ය සත්‍ය අවබෝධ කරගෙන වැඩ පිළිවිලා. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේම එන්නට ඕනේ අපිට මේක වටහා ගන්නට. එහෙම නොවුනොත් එහෙම අපේ බාහිර හටගන්නේ ප්‍රශ්නේ අරුබුදයට බාහිරින් උත්තරයක් නැත්නම් අපි මේ බාහිරින් මේ කෙලෙස් මම ඔකට පුංචි උදාහරණයක් කියනවා මෙන්න මේ වගේ අපි හිතමු ඔන්න යුද්ධයක් කරනවා කියලා සෙබලෙක් යුද සෙබලෙක් යුද්ධයක් කරනවා යුද්ධ කරගෙන යනකොට යුද සෙබලා ඔන්න ඉස්සරහට එනවා විවිධාකාර සතුරු විවිධ සතුරු එනවා මේ මේ මෙත් එක්ක යුද්ධ කරන්න තමාට පොඩි ඉස්සල්ලාම ඉන්න පුළුවන් පොඩි පොඩි සමහරක් තුවක්කුවක් මොකක් ඊළඟට මේ ඊට පස්සේ ඔය මේ මේ මේ ඔය මොනවද මල්ටි බැරල් කියලා මම කියන්නේ ඒ වගේ විවිධාකාර දේවල් ඔස්සේ තව ඉතින් ලොකු ලොකු දේවල් එන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ? මේ එන සතුරා එන ප්‍රහාර එල්ල කරන එක මග්ගහැර මග්ගහැර ඒ කියන්නේ වෙඩි වදින්න තියෙන්නේ හැංගි හැංගි ගේ කොහොමරි ජයබු හන්ද වටේන සතුරු ඉන්නේ ඉන්නකම් ඉන්න සංගතන සතුරු නෑ හැබැයි කවදාවත් යාට ආයි පල්ලට බහින්න බැටිච්ච ගමන් සතුරු ඔක්කොම ටික අර අරයා විනාශ කරලා දානවා අනෙක් කෙනා මොකද කරන්නේ තව කෙනෙක් ඉන්නවා සතුරු එනකොට සතුරුන්ට පහර එල්ල කර කර අමාරුවෙන් අමාරු සතුරු විනාශ කරලා අන්ද උලට නගිනවා එයාට ආයේ මේ කන්ද උඩත් එකයි යටත් එකයි කිසිම සතුරෙක් නෑ අන්න ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ තියෙන කෙනා මේ මේ දුක මේ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කෙනා කොහෙන් කොහෙන් හරි යනවා දුකෙන් නිදහස් වෙන්න. එයාට ප්‍රතිඵලයක් ලැබෙනවා. හැබැයි එයාට පේන්නේ නැහැ. එයාට හතුරු ඔක්කොම ටික ඉන්න බව. ඒ තමයි බුදුන් වහන්සේගේ ධර්මයෙන් තොරව යන කෙනාගේ ප්‍රතිපදාව. බුදුන් වහන්සේ ධර්මයේත් එක්ක යනකොට එයා දුකින් නිදහස් වෙන එක අර සියලුම සතුර මරලා විනාශ කරලා දාලා මේ ඒ තැනට ගියා වගේ. ඉතින් ඒක නිසා මේ අපි බලන්නට ඕනේ මේ ධහම ඒකයි වැදගත්ම වෙන දේ බුදුරණවහන්සේට කියන්නේ මේක නිදහස් වෙන්න කියලා. එහෙනම් බුදුරණවහන්සේ ළඟට තමයි යන්නට ඕනේ. එහෙනම් බුදුරණවහන්සේ වචෙන් තමයි අහන්නට ඕනේ. ඒ බුදුරණවහන්සේ කියපු දෙයත් එක තමයි අපි ප්‍රතිපදාව කරන්නට ඕනේ. එතකොට අපි බුදුරණවහන්සේ සරණ ගිහිලා ධර්මයේ සරණ ගිහිලා සංඝයේ සරණ ගිහිලා. එහෙනම් මෙන්න මේ සරණ යන තමයි අපිට මූලික වෙන්නේ. එතකොට අපට ওই කිසිම අරුබුදයක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක ලේසියෙන් කෙනෙකුට ඇති වෙන දෙයක් නෙමෙයි. ඇත්තම ගත්තොත් බලනකොට අද අපට ලොකු භාග්යක් මේ දහමට පැහැදීමක් දහමට සද්ධා පැපී තිබෙන. එහෙම නොවුනොත් අපි මේ දහම මුලින් හැදෑරුව නැත්නම් අද කාලේ තියෙන මේ මතකවාද දෘෂ්ටි ඊළඟ මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන මේ විවිධාකාර ක්‍රම ඔස්සේ අපිත් ඒවට යොමු වෙලා යනවා. ඉතින් අපිට අර දහම කියන සද්ධාව තියෙන නිසා මේකේ අර හතරන් සහ හතරන් නැතිදී හඳුනා ගන්න පුළුවන් වගේ ටික ටික හරි මේක වටහාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේක අපි හොඳට මතක තියාගන්නට ඕනේ. කවුරු මොනවා කිව්වත් බුද්ධ වචනයට අපි ගරු කරන්නට ඕනේ. ඒකට අපි ඒක ශ්‍රද්ධාව පිළිපිටන්න කියන්නේ. ශ්‍රද්ධාව අපි පිළිපිටන්නට ඕනේ. එහෙන් පිළිවෙත් විතරයි අපට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්‍රිවර්ස සරණයි. හොඳයි කල්යන මිතුරනි තවත් අවස්ථා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ගැටලුව තියෙන ස්වාමීන් වහන්සේ හැබැයි මට නම් මෙතුවක්කල් කිසිම දේශකෙක් මුණ ගැහිලා නැහැ මේ කියනවා මේ සතගත ධර්මයෙන් බැහැරව කියලා. ඒ අය පුන පුනා කියන්නෙම දැන් මම වහන්ස එන්නේ කියන එක. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද මම කතා කරනවා? අනිත් අයට මම කතා කරන ඇහෙනවද? ශ්‍රීමති මහත්මිය ඇහෙනවද මම කතා කරනවා? ශ්‍රීමති මහත්මිය මම කතා කරනවා ඇහෙනවද? ඇහෙනවා. ඇහෙනවද රත්න මහත්මිය ඇහෙනවා? ආ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කතා කරනවා ඇහෙනවද? ආ, දැන් ඇහෙනවා දැන්. ආ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම කියන බැලුවේ ස්වාමීන් වහන්සේ අපිට මේ මුණ ගැහිලා නැහැ මෙතුවක්කල් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් හෝ වෙනත් දේශකෙක් කියනවා මේ තදාගත ධර්මයෙන් බැහැරවයි කියලා ඒකල එයා දේශනා කරනදී පුන පුනා පුන පුනා එයා නිරන්තරයෙන් කියන්නේ දැන් ඔබ වහන්සේ කියපු වචන විදියටම කියනවා මේ තථාගත තථාගත දේශනාවටම යොමු වෙන්න තථාගත දේශනාවටම යොමු වෙන්න වෙනත් තැන් වෙන විදිහට අහන්න පුළුවන් තථාගත දේශනාවට යොමු වෙන්න කියලා ඒගොල්ලෝ එකක් කියනවා. එතකොට මේ ඒ හින්දා තමයි මේ අසරණ වෙලා තියෙන බොහෝ අය ස්වාමීන් වහන්සේ. ඉතින් ඉතින් හරි ඔබ වහන්සේ දේශනා කළා වගේ ඉතින් හරිම අපහසුවක්. ඉතින් මේ ධර්මයේ නැතිවීම පවතින යුගයක ඒක මේ අපිට තේරුම් ගන්න සයන්වස් මම හිතනවා මම කියපු දේ තේරුණා කියලා සයන්වස් මොකද දැන් අපිට කල්යාණ මිතු මිත්‍රයන් නොකී ඉදිරිපත් කළ යම් කාරණා ඒ සයන්වස්ලා ඒ දේශක ওই වචනම කියනවා සයන්වස් මේ බොහොම ප්‍රශ්නෙන් අහන්න තථාගත ධර්මයට වෙන දේවල් වෙනවා කියලා ඒගොල්ලෝ එකක් කියනවා. ඒ කියන්නේ ඒක තමයි තථාගත ධර්මය කියලා. ඉතින් ඒ කියන දේවල් ගැන තමයි මේ කල්යාණ මිත්‍ර මිත්‍රයන් ප්‍රශ්න කරන්නේ අපි හැමෝටම. සමායන කල්යාණ මිත්‍රන්ට අවස්ථා දීන ප්‍රශ්න අහන්න සුවයන් වාස. ඒක ඇත්තලුවත් මත. ඇත්ත ඒක එතකොට අපි මේ බලන්නට ඕන මේ අපි නොදන්න ධර්මයේ නොදන්නාකමත් එක්ක අපි ওই විදිහට කිව්ව කියලා නේද? ඒ නිසා අපි තුල තියෙන්නට ඕනේ මේ බුදු වචනේ කියන්නේ මොකද්ද කියලා ආදාළ බව. එතකොට දැන් වෙන කෙනෙක් දැන් අපිට ඕන දැන් මේ සද්දාර පුතුරු පුසුටි කිව්වා. එතකොට අපි බලන්න ඕනේ බුද්ධ වචනය තුළ සද්ධාන ප්‍රතිරූපක සූත්‍රයේ කොයි විදිහටද මේක තියෙන්නේ කියලා බලන්නට ඕනේ. බලලා ආ මේ කියපු කාරණා මේ විග්‍රහ කරේ කියලා බලන්න ඕනේ. ඒ කියපු කාරණා නෙවෙයි නම් අයින් කරන්න ඕනේ. ඒක ඔන්න අපි කිතු මම ඔන්න විස්තර කරා මේක සාර සූත්‍රය. මම බලන්න ඕනේ අපි මේක සාර සූත්‍රය කතාගත වචනය තුළ මේක සාර සූත්‍රය කොහොමද තියෙන්නේ කියලා. ආ මේකද මේ විග්‍රහ කරේ කියලා බලන්න ඕනේ. ඒකෝට ඒක නෙවෙයි නම් අපි අයින් කරන්න ඕනේ. අන්නේ වගේ බලන්නට ඕනේ අපි කිව්වොත් අපි අපි කියන්න පුළුවන් මම කතාගත වචනේ පිළිගන්නේ නැමයි කියලා. නමුත් අපි වෙන අදහසක් කියනවා නම් එතකොට ප්‍රශ්නයක්. එහෙනම් අපි බලන්න ඕනේ කියපු කාරණාවද බුදුවචනේ තුල තියෙන්නේ කියලා. එහෙනම් බුදුවචන අපි යන්න වෙනවා. එහෙනම් මේ බුදුවචනේ ඉගෙන ගන්න. ඒ නිසා ඇත්තටම අද ගොඩක් කාලවට මේ මේ එක මේ කාලේ තියෙන ප්‍රශ්නයක්. අපි බුදුවචනය හරියට අපි හදාරන්නේ කියන්නේ වෙන කෙනෙකුගෙන් කරව ඇත්තටම අද තියෙනවනේ බුත්තල ගොඩක් දීවිලා. ඉන්න මේක අපි හදාරන්න යන්න ඕනේ. එතකොට තමයි අපර ටික ටික මේක මේ වටහා ගන්න තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට අපි දක්ෂණට ඕනේ අපි හිතමු බුද්ධ වචනයක් කියලා මේක බුද්ධ වචනය කියලා වෙනත් විග්‍රහයක් කරනකොට අපි බලන්න ඕනේ විග්‍රහය කොහොමද බුද්ධ වචනය තුළ තියෙන්නේ කොයිතරම් තියෙන කියලා හරි අහලා ඒකයි බලන්න ඕනේ. දැන් සමහරවිට ඒක වෙන විදිහකට වෙන්න පුළුවන් විග්‍රහ වෙන්නේ. එතකොට ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට එයා කියන කාරණාවත් බුද්ධ වචනේ තියෙන එකයි කියන්නේ කියන කාරණාවත් අපට ගලප ගන්න පුළුවන් වෙනෝනේ අපි බුද්ධ වචනේ හදාරලා. එහෙම නැතුව අපි මේ කිව්වොත් මම දැන් බුද්ධ වචනේ කියන්නේ මෙහෙමයි කියලා මේ බුද්ධ වචනයට කරු කරන්න මම දැන් බුද්ධ වචනේ කියන්නේ කියලා ඒ කියන කාරණාව බුද්ධ වචනේද කියන එක ඒ දේශකයන්න් වහන්සේ කියන එකත් එක්ක අපට පිළිගන්න බෑ. අපි ඒක හදාලා බැලුවොත් අන්න අපට පිළිගන්න පුළුවන් ඒකට ගැළපෙනවද කියලා. ඉතින් ඒක අපි බුද්ධ වචනේ හදාරලා තේරුම් ගන්න ඕනේ. නැති වුණොත් අපි අර දෘෂ්ටි වලට යනවා. ඉතින් ඒක මේ යුගයේ අපිට ගොඩක් සමහරලාට කෙනෙකුට කාලය අඩුකමත් එක්ක බුද්ධ වචනේ හදාරන්න අපහසු වෙන්න පුළුවන්. බුද්ධ වචන නිර්වචනය කරගන්න එක තව එකක්. මේ ඒ නිර්වචනය කරගන්න කොටත් නිර්වචනයේ තියා යුත්තේ බුද්ධ වචනයේ තුල තියෙන අර්ථයක් මුල් කරගෙන. තව කෙනෙක් දහසකට යන්නේ නැතුව. ඒ විදිහට අර්ථයක් විග්‍රහ වෙනවනම් අන්න ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි. සාදු සාදු එහෙමයි සවනස් සවනස් සූත්‍ර දේශනාව තියෙනවා සවනස් මහෝපදේශනා සූත්‍රය කියලා සංචේතන වර්ගනේ ද අපේ හඳුන්නේ මේ ඒ සූත්‍ර දේශනාවේ ඔබ වහන්සේ පැහැදිලි කරපු විදිහටම වගේ තමයි තියෙන්නේ. ඒ එතෙන්දි කියන්නේ මේ භික්ෂුන්ගේ ඒ භාෂිතය අභිනන්දනය නොකොට යුතුයි පටික්කේෂණ නොකොට යුතුයි අභිනන්දනා නොකොට පටික්කේෂණ නොකොට ඒ පදව්‍යා ඥාන මනාකොට ඉගෙන සූත්‍රේ නැගිය යුතුයි. විනෙහිලා සසඳිය යුතුයි. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මෙහිලා නිශ්චය ඒ අනුව තමයි නිශ්චයට යුතුවන්නේ කියලා. එහෙම ඒකාන්තයෙන්ම මේ භාෂිතය අරහත් සම්මා සම්බුද්ධ භාගතුන් වහන්සේගේ භාෂිතයයි කියලා තමන් පරීක්ෂාක තමා විසින් පරීක්ෂා කරලම දැනගෙන තමයි තමන් තීරණයකට එන්න කියලා කියන්නේ මේ නමුතර ඒ ඒ ස්වාමීන් වහන්සේලා කියන දේ තමන් නිග්‍රහ කරන්න යන්නවත් අභිනන්දන කරන්නවත් යන්න එපා කියන විදිහට තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. දැන් අපිට බොහෝ විට වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ අපි හරි කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් කෝකේ දේශකෙක් අහගෙන අපි ගරු කරන හැමෝම මම කියන්නේ එහෙම ඉන්නවා. එන්නකොට වෙන කෙනෙක් යමක් කිව්වම ඉතින් ඒක අපි හදිස්සි වෙනවා කියලා හිතනවා සමහරවිට මේ නිග්‍රහ කරන්න. අපි විසින් කළ යුත්ත නොකත ඒ කියන්නේ ඒ තමා විසින්ම ගිහිල්ලා මේක හොයලා බලලා වහන්සේ දැන් දේශනා කළා වගේ ඒ කටයුත්ත නොකොට එක්ක අහලා වෙන කෙනෙක් වෙන හාමුදුර කෙනකින් අහන අර හාමුදුර නෑ කිව්වා කියලා ඒ වගේ තීරණ වලට එනවා සාන්නස්. ඒ ගැන ඒ ගැන පොඩ්ඩක් අප තව උනන්දු කරනවා නම් සයන්ව සෝදා වැදගත්. මොකද තමා විසින්ම මේ සූත්‍රයේ සූත්‍රයන් පරිහරණය කරමින් හොයන්න උනන්දුවක් ඇති වෙනවා නම් හොඳයි කියලා හිතනවා ගන්නවා. ඒකට දරුවත් නාතිය අනිවාර්යෙන් අපි එහෙම කරන්නේ නැත්නම් අපිට මේ සමාජලාවට අපි දන්නේ නැහැ විග්‍රහ කරන ක්‍රමය ගැලපෙනවද කියලා දන්නේ නැහැ. ගැලපෙන එකක් අපි නිකා කරනවා නම් පුළුවන්. ඒ නිසා අපි දේශනාවත් එක්ක බලන්නේ. එහෙනම් බලලා තමයි අපි තේරුම් ගන්නවා. ඉතින් ඒක මේ යුගයේ අපට මේ දැන් මාර්ගඵලලාභී ඉන්නවද රහතන් වහන්සේනමක් කියනද අපි දන්නේ නේද රහතන් වහන්සේනමක් කියලා ප්‍රසිද්ධ කෙනෙක් කියනකොට ඔන්න අපිට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ කියනකොට නම් අපි ඔක එච්චර යමු වෙන්නේ ඉතින් ඒ නිසා අපි ඒ විදිහට බලන්න ඕනේ චිරුවන් සරණයි තිරවසන සංස ඒක මම ඔබ වහන්සේ අපිට ගී සතියේදී අපිට පැහැදිලි කරලා දුන්නාර මේ ගිර්මානන්ද සූත්‍රයේ තියෙන අනිත්‍ය සංඥා සහ සබ්බ සංකල්ප අනිත්‍ය සංඥා කියන ඒ දෙක පිළිබඳව වහන්සේ පසු පසුවදා තවත් ඒ කියන්නේ සූත්‍ර දේශනාවක් ඇසුරෙන් වගේ පැහැදිලි කරා මේ මූලික සූත්‍ර දේශනාවයි කියලා. ඉතින් මම ඉතින් අතරම මම කලින් අර විදිහට කිව්වට මම දැන් ඔබ වහන්සේ කියපු දේ පිළිඅරගෙන අර කලින් වෙනා අනිත් හැමදෙරුයි කියපු දේ ප්‍රතික්ෂේප කරගෙන ඉන්නවා. ඉතින් ඒ කියන්නේ දැනටත් මම හරි වැඩේ කරලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම විසින් ගිහිල්ලා හොයලා බැලුවේ නෑ ඒක. ඔබ වහන්සේ කියපු දේ හරි කියලා පිළිඅරගෙන ඉන්නවා. ඒ කියන්නේ අතම කියනවා නම් දැන් ඒ අපි <laughs> අපි ඇත්තටම ඒක ඔව් අපි ඒක බලන්න ඕනේ. එතකොට තමයි අපිට ඇත්තටම තේරුම් ගන්න මොකද අපි මෙතකොට හදාගන්න බලන්න තියෙන්නේ. ඒක තමයි වැදගත්කම. එහෙමයි සාරාංශ. මේ ඉතින් අපි ඔහොම අපි අනකොට ඇත්තටම අපි අපි බුද්ධ වචනයටම යොමු වෙලා අපිට ඇත්තට කවදාහරි දවසක අපේ නුවණ වැඩිච්ච දවසක ධර්ම වැටේලා යාවි. එහෙමයි අපි හැමදෙම සාදු සාදු තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රවරුනි ස්වාමීන් වහන්සේගේ කාලය ගැන කල්පනා කරලා තව වෙනකොට 20ක් තියෙනවා මේ ගැළපෙන ප්‍රශ්න යොමු කරන්න. ස්වාමීන් වහන්සේ ධම්මත්‍ය ඥානය පිළිබඳ ප්‍රශ්නය මම මොකක් නැතු ඉන්නවා ස්වාමීන් වහන්සේ මොකද ධම්මත්‍ය ඥානයේ ප්‍රසම්බුද්ධම වර්ග ප්‍රකරණ ඉතා දීර්ඝ වශයෙන් විස්තර වෙන නිසාවෙන් ඔබ වහන්සේගෙන් ඉතාම ගෞරවණ මම වෙබ්සයිට් එක අප්ඩේට් කරනවා ස්වාමීන් වහන්සේ අද ඉතින් ඔබ වහන්සේගෙන් ඉතාම ගෞරවණයෙන් ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ ඊළඟට සම්බන්ධ වෙන දවසට මම ඒක යොදාගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වැඩසටහන ඒක එදාට අපි මේ පරිසම්බද මග්ග ප්‍රකරණ තියෙන ආකාරයටම ධම්මති ඥානය කතා කරමු කියලා ස්වාමීන් වහන්සේ. හොඳයි යමු හොඳයි කල්‍යාණ මිත්‍රයනි අවස්ථාව තියෙනවා මේ සාකච්ඡාවට. හොඳයි ප්‍රශ්න නැත්නම් ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් අද දවසේදී වැඩසටහන නිමා කරමු අපි. ඔව් අවසන් කරමු. එහෙම තමයි. ඔව් මේ වසරේ අවසන් වැඩසටහන නිසා කල්යාණ මිතුරුන්නුත් මම හිතන්නේ කාර්යබහුලකම් උත් ඇති ඒක වෙන්නේ නැති සාකච්ඡාවේ ප්‍රශ්න ටිකක් අඩු. ඉතින් ඔබ වහන්සේ මේ වසරේ බොහෝ කාලයක් ස්වාමීන් වහන්සේ අපිට මේ උතුම් ධර්ම දානයක් ලබා දුන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ධර්ම දානය උතුම් කියන ඔබ වහන්සේගේ කාලේ හැටියට බලලා නෙමෙයි මේ ඔබ වහන්සේ විසින් අපිට අපි විසින් හොයන්න බව කතාවක් අපි දැන් කතා කළා. එසේ නමුත් අර අපිට ගරුත්වයක් ඇතුව පිළිගත් පිළිගන්න පුළුවන් අපිට අපිට දැන් කොහෙන් හරි ඇහුවම පස්සේ වංශයෙන් අහලා දැනගන්න පුළුවන් නේද කියලා වගේ විශ්වාසයක් අපේ හිතේ තියෙනවා. එතන ඒක ඉතා ලොකු හයියක්. ඉතින් මම හිතනවා අනිත් කල්යනා මිත්‍රින්ටත් ඒ වගේම වෙන්න ඕනේ. ඉතින් මම ඊටම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා ශ්‍රීමති මහත්මිය අද වසරේ අවසන් වැඩසටහන. ඉතින් ගෞරවනීය වසරේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන අවසන් වැඩසටහන. ඉතින් ශ්‍රීමති මහත්මිය වෙනවා උන්වහන්සේට පින් දීම සඳහා. හැම දිනකටම පෙරවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අපිට මේ වසරේ මාස ගණනාවක්ම ඔබ වහන්සේගේ කාලයේ ශ්‍රමයේ යොදමින් අපගේ අනුකම්පාවෙන් බොහෝ ධර්ම කාරණා අපට පැහැදිලි කරලා දීලා අපි නිවන් මාර්ගට යොමු කළා ඔබ වහන්සේට ඒ සියලුම දේශනා වෙනුවෙන් කරපු යම්තාක් අපි රැස් කරගත්තා වූ කුසල් ඔබ වහන්සේට අනුමෝදනා කරනවා ඒ වගේම ඔබ වහන්සේ රැස් කරගත් සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයුවන්න සැප බල ප්‍රඥා වර්ධනය වේවා. ඒ වගේම තව බොහෝ පිරිසකට නිර්වාණ මාර්ගය දක්වා ගමන් කර ගන්නට අවශ්‍ය ගුරු උපදෙස් ලබා ගන්න ඔබ වහන්සේට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීර්ය වැඩි වේවා, වර්ධනය වේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඊතා සුවපහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් හේතු වේවා කියලා සාන්ත සිසිලස කලණ මිතුරු මිතුරියන් වෙනුවෙන් අප්‍රමාණ කෘතවේදීව පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාට දෙමව්පියන්ට පරලෝසපත් පියලු ඥාතීන්ට ඔබ වහන්සේට සිල්පතෙන් උපස්ථාන කරන සියලුම දායක මහත්ම මහත්මීන්ට විශේෂයෙන් රවි කොබ්බලගේ නැතිතුමාට මේ සෑම සියලුම දෙනාට අප රැස් කරගත් සියලුම පුණ්‍යානුමෝදනා අනුමෝදනා කරනවා සියලුම කුසල් අනුමෝදනා කරනවා ඒ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත්ව ඉතා සුව පහසුවෙන් අද පළවෙනිම මොහොත කරගන්න මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා අප සෑම සියලුම දෙනාට ඉතා ඉක්මන් ජීවිතයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ නිවන් දක්නා ජාති දක්වා අපට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙන පුණ්‍ය භූමියලම සුගතිගාමි වෙමින් සුව පහසුවෙන් ඒ දිවිමඟ ගත කරගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2017 වර්ෂයේ අවසාන ධර්මදේශනා විය හැකීමේ වර්ෂයෙන් වෙන් කරන ඔබ වහන්සේගෙන් ඉතින් ඔබ වහන්සේට ලබන්නා වූ නව වසර ප්‍රාර්ථනාවන් සපිරෙන පාරමී පුරා ගන්නට පුළුවන් සුව පහසුවෙන් සියලු කටයුතු කරගන්න පුළුවන් පිපසෙන් නැගෙහියක් නෙමෙයි. ඉතාම වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම සියලුම දෙනාට දරුවන් සරණයි. සාදු සාදු සාදු. අපි ස්වාමීන් වහන්සේට මෙන්න ස්වාමීන් වහන්සේ අද ප්‍රතිරාණි මාකින් සඳහා තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අද දවසේදීත් මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතවලට ධර්මයේ වටහා ගන්න ආකාරය පිළිබඳ විග්‍රහයකට සම්බන්ධ දෙතියමුණා. ඉතින් මේ විදිහට අපි මෙතුව කාලයක් මේ කරගෙන ආපු මේ දහම් සාකච්ඡා තුළින් රැස් කරගත්තු මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභව බලයෙන්ද ඒ වගේම අපි නිරන්තරයෙන් ධර්මයට යොමු වෙලා අපි පුරුදු පුහුණු කරන මේ සියලුම පුණ්‍යානුභව බලයන් හේතු කරගෙන ධර්මයේ මේ සොයන ධර්මයට ගරු කරමින් ධර්මයේ ඉක්මෙන්ද උත්සාහ කරන ඇතරම සමන්සිසි ලෙස සාකච්ඡාවට යොමු සිටින දලුවත් මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටමත් රවින් කොග්ගලගේ මැතිතුමාටත් ඒ වගේම මට උප නිරන්තරයෙන් මේ දෙයක් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු අනිකුත් අප උපකාර කරනවා සියලු දෙනාටමත් දහම වටහාගෙන දහමින් සැනසෙන්නට මේ සියලු පින් එකාකාර උපකාරයක් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් වූ සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛං දුර්ලභේන මයා සාරිපුත්තාදිතේ රාණං ආගතම් ප්‍රතිපාටි සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තා නමෝ සාදු සාදු සාදු දෙනාටම දෙරුවන් කරනවා